දුකින් ගැලවීමට කටයුතු කරන කෙනාට පිට පෙන්නලා දෙනවා. ඉතින් මේ විදිහට සර්වචනාංශයට උපමා රූපක මාර්ගයෙන් මේ පිට පෙන්නන්න තියෙන්නේ, පෙන්වන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේක එක පියවරක වැඩක් නොවෙන නිසා. පියවර රාශියක් තියෙනවා. ඒ පියවර රාශියට අවස්ථානුකූලව ඒ ඒ පියවරේ පියවරට අවස්ථානෝචිත ප්‍රඥාව යොදලායි වැඩ කරන්න වෙන්නේ. ඔක්කොටම හදින එක ක්‍රමයකුත් නැහැ. මේ පියවරෙන් පියවරට මාරු වීලා ප්‍රශ්න විවිධාංගීකරණය වීම බුද්ධිලෙක දෝෂකුත් නෙවෙයි. ඉතින් සාකරවචනාදට සිද්ධ වෙනවා. ඒ ඒ පියවරේදී ඒ කෙනාට උත්තර දුපහම යම් සාක්‍යයක් හම්බ වෙනවා. වාදක මේ වගේ නිදර්ශන පෙන්නලා ඒක සංකීර්ණ ප්‍රශ්නයක් එන්නේ එන්නේ තමන් පත්තේ තේරුම් අරගෙන තත්වානුරූපව අවස්ථානුකූලව ඒ ඒතන විනිශ්චය කිරීම අනුවයි මේ ගමන ගැට ගහ ගන්න වෙන්නේ කියන එක. ඒකෙදී පෙන්නන්නේ උපමාවට රාජද්‍රෝහියෙක් නැත්නම් මම්පාරන හොරෙක් අල්ලෝරේ කල්ලාගෙන එයාගේ උපවිච්ච නැති දඬුවම වැරදි නිසා රජිනෝ උපක්‍රමයක් කරනවා යාතම තමන්ගේ මරණය සකස් කරගන්න. එවැනි උපක්‍රමයක් තමයි එයා ගඟට ඒක දාලා ඒක ඇතුළට ඉතාම උග්‍ර තේජ ඝෝර විශසයිත සර්පය හතර දිනේ දීලා සර්පයට උපස්ථාන කරනවා සර්පය දන්නවා මෙයා තමයි උපස්ථාන කරන්නේ කියලා ඉතින් එතකොට ඒ සර්පයෝ ඒ පුද්ගලයා වෙලාගෙන ඉන්න වෙලාවේ එමණ තමයි පුද්ගලයාට ඒ සර්පින්ගේ ඇසුර නිසා ආඩම්බරයක් නම්බුවක් තියෙන වෙලාවක සත්පුරුෂයෙක් මතක් කරලා කියනවා මේක උග්‍ර සත්තු හතර දෙනෙක් ওই විදිහට උරතල් වුණාට කිපුණොත් පොඩ්ඩක් කිපුණොත් මරණාන්තික දුකක් හෝ මරණය සිද්ධ වෙන්න පුළුවන් ඒක නිසා ওই කට්ටිය පෝෂණය කරන එක වගේ ආඩම්බරය කරන එක නෙවෙයි කාරණාව මොනම ක්‍රමයකට හරි මේකෙන් ගැලවෙන එකයි ඒ අතකසා දාලා ගැලවෙන්න බෑ ප්‍රයෝගයෙන් ගැලවෙන්න ඕනේ කියලා. ඉතින් ඒකලා ඒ පෙන්වා දෙනවා මේ අපේ ශරීරය රූපස්කන්ධය එන්න තම්බාහිර රූපස්කන්ධය ඇදිලා කියන මේ හතර මහ භූතියෝ තමයි මේ හතර දිනක් වන ආශිවිස සහිත අපේ වචන කියන සාපේ හතර දිනක් කියලා. ඉතින් සඳහා උපක්‍රම කරන්න ඕනේ පැදුරටත් නොකිය පලා යන ක්‍රමයක්. මේ හතර දෙනා කීකරු කරගන්න ඕනේ, අම්බක් කරගන්න ඕනේ, මේචල් කරගන්න ඕනේ. ආඩම්බරෙලා මගේ දරුවෝ කියා ගන්න නෙවෙයි. ඒකෙන් බැලනවා. ඉතින් ඒ විදිහට පැනේම ලෝක ජනගහණයෙන් 100ට කීයද සිද්ධ වෙන්නේ කියන එක කිරන්න බලින්න බැත් තරම් ඉතාමත් පුංචි කොටසක්. ඒ ධාතුන්ගේ ස්වභාව අනුව රැවටිලා ඒවා තමයි අගේ ආඩම්බරේ වස්තු උපනිග පණීතිය කරගන්න පිළිසත් එක්ක බලනකොට මේක ආශීෂ ගෝර විශේෂයිත සතෙක් කියලා තේරුම් ගන්න ඉතාම සුළු පිළිසක්. මේ තේරුම් ගත්ත බවනින් ගැලවෙන්නත් බෑ. ඒ සර්පියෝ කැමති නෑ තමන්ගේ උපස්ථායකය යනවා. ඉතින් අපි පළවෙනි දෙවෙනි දවස්වල බණින් අපි අවස්ථාවක් ගන්නවා අපි හිතමු යම් ක්‍රමයකට භාවනා ක්‍රමයකින් අපි බලන පැත්තට බලනකොට භාවනා ක්‍රමකින් මේ කුතුල මේ ශක්තියෙන් ඉන්නේ. වෙන වෙලා දැනේ දුවනකොට මේ සර්පයත් මෙයා පස්සේ ලවනවා රජුරුවෝ මෙයා පිටිපස්සේ එයා පොඩි කාලේ ඉඳලා හැදිච්ච එකට එළිය ලබ්බතේ ඉඳලා හිටපු වදකේ උපස්තනේ කතා කරලා කියනවා ගිහිල්ලා කොහොමද මෙයාව චාටුවේ බස්සලේ නැත්නම් වචනික ධර්ම වලින් රවට්ට ගන්න ඒ රවට්ට ගන්න ස්වરૂපය මතක් කරලා තියෙන්නේ පිටිපස්සෙන් පිටිපස්සෙන් එළවගෙන යනවා යත්තේවන පස්සේ සාමේ තත්තේ ජීවිතං ඕරපෙසාමි යම් තැනකදී දැක්කොත් කිට්ටු කරගත්ත තෙතදී මට දාපක් ඒ විදිහට එළවන වදකේ උපස්තේනා මේ සූත්‍රය අවසානයේදී සර්වඥාන්සේ සංඛ්‍යාන සංධිකාලෝපමී මතක් කරලා දෙනවා මේ තමයි පංච පාදානස්කන්ධ. ඒකදී අර කියපු රූප ටිකත් ඇත්තම රූප උපාදානස්කන්ධ. ඊට පස්සේ රූප වලින් කායික වශයෙන් වෙනුණාට ඒ රූප වල හේවණල්ල එනත්තම් වස්තුකාමෙන් අපි වෙන් වුණාට කාම වස්තුන්ගෙන් අපි වෙන් වුණාට අපි යන්නේ නැතර වස්තු කාමයකට එක්ක යනවා. අපි කාම වස්තුන්කින් ගෙන්වීම තමයි කීකියක් හැදීම කියලා කියන්නේ. දැන් මේ භාවනාවකට, නිවාසික භාවනාවකට යාම අපි කරන්නේ ඒ අපේ ගෙවල් දොරවල් නැදෑයෝ වස්තුව භෝගය හම්බ කරපු දේවල් වලින් දුරස් වෙනවා. ඒකට අපි කාම වස්තුන්ගෙන් දුරස් වෙනවා. නමුත් ඇවිල්ලා වාඩි වුණාට පස්සේ පරියන්කේ වස්තු කාමයේ අපිව පෙළෙනවා. ඒක පිළිවෙල මාතකය ඒක පිළිපන්නව සැලසුම් වඩා දියුණු කරගන්න හැකි වින්වීමෙන් ඇති වෙච්ච පාඩුව ඒක නිසා ඒ වස්තුවෙන් වෙන් වෙලා ගියාට උපක්‍රමී වස්තු කාමයේ ඉලෙවල පහරද අනුකම්පා විරෝධ පාඩු අපි කොච්චර සැලසුම් කළද මේ වගේ සැලසුම් තැනකට භවනාට එන්නේ ඔච්චර ධනශ්‍රමයක් කාලයක් වැය කරලා සංවිධානයක් කරලා. නමුත් මේ වස්තුකාමයට කිසිම දෙයක් කම්පාවක් නැහැ. මොකද ඒක අපේම යාළුවෙක්. ඒ වස්තුකාමයේ අපිම හදාවදා ගන්න කෙනෙක්. පොඩි කාලේ ඉඳලා අපිට එකට එකට හැදිච්ච කෙනෙක්. ඒ නිසා යාගෙට කොට වෙන්න අහලා නෙවෙයි ගෙට කොට වෙන්නේ. දොර වහලා තිබ්බත් ගෙට කොට වෙනවා. ඉතින් ගෙට කොට වුණාට පස්සේ අපි පෙළන්නේ අපි තවන්නේ අනුකම්පාවෙලිකව ඔක්කොම මේ මක්කින ගෙට කොට වෙන තාක් කාම වස්තු මගේ කියාගෙනමයි කොට වෙන්නේ මම කියාගෙනමයි කොට වෙන්නේ මගේ ආත්මේ කියාගෙනමයි කොට වෙන්නේ අපිට පුරුද්දක් තියෙන්නේ ඒ ඔක්කොම මම මාගේ මගේ ආත්මේ කියාගන්නේ ඒ නිසා ඒවා නිසින්ින්ද වෙලා පිටිපස්සේ එළවෙලු ඇවිල්ලා නිසින්ින්ද මරණාසන්න දුකක් හෝ මරණ දුකක්පත් කරනවා. එනිසා කාම වස්තුන්ගෙන් වෙන් වෙන එක උගදෙනකොට හිතා ගන්න අමාරුයි. නමුත් වෙන් වෙච්ච පිළිස විතරක් දන්නවා කාම වස්තුයෙන් වෙනුනට වස්තු කාමෙන් වෙන් වෙන්න බෑ. එනි වෙන ප්‍රයත්න කරන්න ඕනේ. ඒකට කාම ඡන්දය කියලා කියනවා. කාම ඡන්දය කටයුතු කරන යන්නකොටම ව්‍යාපාදයෙන් පටන් ගන්නවා. කාමච්ඡන්ද ව්‍යාපාද දෙකම නැති වෙනකොට නිින්දට වැටෙනවා. චීන මිත්‍යතිය. ඊගාවට අතීතය ගැන කනගාට වෙනවා අනාගතය ගැන සැලසුම් කරනවා උද්දච්ච කුච්ච කරනවා. ඊට පස්සේ විචිකිච්ඡාව ඇති කර ගන්නවා. මේ යන ගමන හාටිද වැරදිද ඉස්සරහටද පතරද ආදි වශයෙන් හරි පාරේ යද්දී ලැජ්ජ නැතුව විචිකිච්ඡා වෙනවා. සැකේනවා. මේ විදිහට මේ පාර දෙන්න නිසා රූප උපාදාන ස්කන්ධය තමයි හිරකින් පැනලා ගියාට රජුරෝ විසින් මෙහෙවන ලද පොඩි කාලෙකට හැදිච්ච නමුත් වදක නිලය දරන කෙනා වශයෙන් පිටිදානින් දැති පහර දෙනවා හිතගෙන ඉඳි පහර දෙනවා ඉඳගෙන ඉඳි පහර දෙනවා සක්මන් කරද්දි පහර දෙනවා ඒක කියනවා වස්තුකාමී කියලා ඉතින් ඒ වස්තු කාමයෙන් අපි නීවරණ ධර්ම යටපත් කිරීම හරහා නැත්නම් සාමාන්‍ය සමතකමෙන් කියනකොට ධ්‍යානයකට සමවැදී මහරහා නැත්නම් විපස්සනා ක්‍රමෙන් කියන විදිහට ක්ෂණික සමාධිය හරහා යම් ප්‍රමාණික ස්පාසුවක් ලබන්න පුළුවන්. අර මෙන්න හොඳටම හිත දිමක්න කරගන්න. අරමුණට රාග කරන්නේත් නැතුව, ද්වේෂ කරන්නේත් නැතුව, නින්දර වට ගන්නෙත් නැතුව, අතිතරණාතේ අගදෙන්නෙත් නැතුව, සැක කරන්නේත් නැතුව. හොඳටම සමීපස්තව පවත්නකොට රූප ධර්මේ කාම වස්තු සහ වස්තු කාම කියන දෙකෙන්ම යම් ප්‍රමාණයකට ලුණු ගෙඩියක පොත්ත ගලවන්න වගේ ඉදිච්ච ගෙඩියක පොත්ත ගලවන්න වගේ ගලවන්න පුළුවන්. නමුත් වේදනාවට වේදනාව පාදාණය රූප පාදාණය මේ විතර දක්ෂ වුණාට වේදන උපාදානයේ අතින් ඉඳලා රූප උපාදානය ආදී නපුරු බලපෑම නැති වෙනකොට ඒ අල්ලපනල්ලේ වේදන උපාදානය ඉන්න පටන් ගන්නවා. දැන් ආනපන සති සූත්‍රයේ ගත්තොත් පස්සම්බයං කාය සංකාරං අත්ථි සාමිති සික්ඛති පස්සබ්බයං කාය සංකාරං පස්සසීසාමිති සික්ඛති. කාය පිළිබඳව අන්තිම ලංසෝ වෙන කාය සංස්කාර කියන ආශ්‍රස් පසල් සම්පූර්ණ සංසිද්ධුමි සංසිද්ධුමි උස්මලයි. ඒ තමයි කාය පස්සනාවේ කෙලවර. නැත්නම් ප්‍රතිපත්තන කියන්නේ කාය පස්සන පර්වේ අවසාන. ඒක හොඳට සිද්ධ කරනකොට සිද්ධ කරනකොට පීටි පරිසංවේදී අසසී සාමිති සික්කති පීටි පරිසංවේදී පසසී සාමිති සික්කති කියලා වේදනාව කායන පශනා යට යනකොටම වේදනාව සුඛ ස්වරූපේ ප්‍රීති ස්වරූපේ මතුවෙනවා සුඛ පරිසංවේදී අසසී සාමිති සික්කති සුඛ පරිසංවේදී පසසී සාමිති සික්කති ඉතින් ඒක සතිපට්ඨාන හිම තිබුණාට යෝගාවචරය දන්නවා ඒ සුඛය සහ ප්‍රීතිය වරින් වර ආවට ගොඩක් කාලවලට වේදනාවේ පැත්ත වෙන දුක කනගාටුවත් මේ වෙලාවේදී හොඳට කැපිලා පේනවා. ඉන්ටර්නෙට් තරම් හිත ඔද්දල් වෙනවා. ඒක හරියට නිකන් බේත් දාන්න තුවාලයක මුණ සුද්ධ කරා වගේ වඩමුකේ පෑදුවා වගේ වෙනකට වඩා සංවේදී වෙන්න පටන් ගන්නවා. වේදනා චෛතසිකය මුදුන්පත් වෙනවා. අවස්ථාව ගන්න. ඉතින් එතකොට මේ ඒ රූප උපාදානස්කන්ධයගේ නපුරු බලපෑම අඩු වෙච්ච නිසා ඊට යටින් තිබ්බ මේ වේදනා උපාදානස්කන්ධය ඊට උස්සනවා කියන එක දන්නේ නැති වුණොත් ඒ යෝගාවචරය මන්දෝත්සහය වෙනවා මේක ඉවරයක් නැති වෙලා එක දුකක් නැති වුණොත් තව දුකක් වෙනවා කියලා. ඔය යෝගාවචරයට මතක නැති වෙනවා මේ දුක්ඛඳ මේ කෙලස්කන්ධ නොදන්නා සංසාරයකට ඉච්ච මොහපටලක්. දැන් මේ ප්‍රයත්නයෙන් දවසෙන් දෙකකින් එක එක අයින් කරා ගන්න එකතු වෙන්න කල්පාන්තර ගන්න පිළිලතියි. ඒ නිසා අත්ත වශයෙන්ම සතුට වෙන්න ඕනේ මේ සත්‍ය කියන ආයුධයේ තියෙන බරපතලකම නිසායි. සත්‍යයේ තියෙන කාර්යක්ෂමකම නිසායි. සත්‍යයේ තියෙන දක්ෂකම නිසායි අර කල්ප ගන්න එකතු වෙච්ච කෙලෙස් කෙලෙකිටි පොත්ත ගලවෙනවා වගේ ලුණු කිටි පොත්ත ගලවනවා වගේ කේල් කහ අතුරු වරින්නවා වගේ එක එක පතුල. ඉතිහාරේ උඩ පොත්ත උඩ පතුල අයින් කරනකොට කේල් ගහේ බොහොම කොළ පාටයි ජල වෙන සුළුයි ඝන බහලයි. ඒක අයින් කරන විට යටින් තියෙන දේශියෝ. ඇත්තටම කියනවනම් යට තියෙන පතුලේ කොන්දේ පහුවෙන්නේ නැහැ. හරියට සෙලු ටේප් එක කෙලවරවා. ඒක නිල අල්ලගත්තාම ජෙටෝටිප් එක ඇලවුනොත් කොතනද කියලා කියලා හොයන්න බැරි තරම් කේල් ගහේ පළමුඩ පොත් ගැලේවට වාස්සේ උඩ පතුර යට පතුර ඒක ලස්සන හේතිලා තියෙන හරියට කෙලවරක් නෑ වගේ නෝ තුලන් වදිනකොට වදිනකොට කෙලවරක් තියෙනවා ටික දවසක් යන්න ඕනේ ඒක කෙලවට වාසේ අතේ කල්ලනවා ඒ තමයි රූප උපාදාන ස්කන්ධය අවබෝධ කරලා යම් ප්‍රමාණිකතාවකාලිකව තලාව බාගත්තා වේදනා උපාදාන ස්කන්ධේ වැඩ වැඩ කැල්ල එයාගේ කිලිදෙල්ලන් ටික පෙන්වන්න පටන් ගන්නවා. හොඳ වෙනකොට ඒක සුඛ ප්‍රීති වශයෙන් පෙන්වනවා. නරක වෙනකොට පශ්චාත්තාප දුක වශයෙන් පෙන්වනවා. ඒවා විඳන විඳීම් වශයෙන් අපි ගන්නවා. සමහර සිංහල භාෂාවේ වේදනා කියන කපි පාවිච්චි කරන දුක් වේදනාවට. නමුත් ත්‍රිපිටකයේ වේදනා කියලා කියන්නේ විඳීමට සුඛ හෝ දුක්ඛ. ඉතින් මේ දෙකේ හිත පුදුම කුල්ලට දාලා පොළන හාල් ටිකක් වගේ පිළීමකටපත් කරනවා. ඒකට හේතුව මොකද? අපේ ඉදරන්ට ගොදුරු වෙන්නේ මේ සැප දුක දෙක විතරයි. මේ සැපකේන්ද්‍ර දුකට මාරිනකොට දුකේන්ද්‍ර සැපකට මාරිනකොට ඒ දෙක අතර මැද තියෙන කොට සැපටත් අහු වෙන්නේ නැති දුකටත් අහු වෙන්නේ නැති. ඒක අදුක්කම සුඛ කියන කොටස ඉදරන්ට ගෝචර නැහැ. ඒ ප්‍රඥා ගෝචර ධර්මය. ඉතින් සමේ සැපයි දුකයි දෙක වෙන් කරලා හඳුනාගෙන නම් කරලා වෙන් කරාට පස්සේ මේකට බය වෙන්නේ නැතුව සැකපාල කරගන්න නැතුව මේක ඉවරයක් නැති වැඩක් කියලා බලාපොරොත්තු සුම් කරගන්න නැතුව ගියොත් ආ දුක්ඛ සුඛ tattර ගියාට පස්සේ පේනවා. මේ සැප දුක දෙක ගොජ දැම්මට දවසේ පරියන්කේ ජීවිතේ වැඩි කාලයක තියෙන අදුක්කම සුඛය. සැප දුක් දෙක නැති එක. ඉතින් ඒක අපිට තේරෙන්නේ පාළුවක් වගේ. කම්මැලිකමක් වගේ, ඒකාකාරීකමක් වගේ, නීරසකමක් වගේ. ඒක නිකන් පරාද වීමක්, නෝන්ජල් ගතියක් වගේ පේනවා. සකවදාකවත් එතන අධ්‍ය ප්‍රතිපදාවක් තියෙයි. නිවන් පිටක් තියෙන කාටවත් හිතෙන්නේ නැහැ. එහෙම කවුරු හරි කිව්වොත් එයා ප්‍රතිගාමී කියලා තමයි ලෝකයා හඳුනගන්නේ. කම්මැලියෙක් කියලා. රස දන්නේ නැති කෙනෙක් කියලා. එචා ලෝක මතයට විරුද්ධ ව්‍යාපක් වෙන්න වෙනවා මේ අදුක්කම සුඛය හඳුනගන්න. ඒ හඳුනගත්තට පස්සේ ලොකු ස්පාසුවක් හම් වෙනවා. කොතනක හිටියත් අදුක්කම සුඛය දන්න කෙනාට වරිණරේ ඉන සැප වරිණරේ ඉන දුක ආසිත අපාය පුතරුවගේ තිබුණාට ඒක නැති හිතස වැඩි බව දැනගත්තාම එන්නත අදුක්කම සුඛය අධේ කරන්න දැනගත්තාම අදුක්කම සුඛය දැන ගැනීමම සුඛයක්. නොදැන ඉන්න තාක්කල් අවිද්‍යාව කියන තාක්කල් දුකක්. මේ විදිහට කෙහෙල් ගහේ ඊගාව පොත්ත පතුර අඳුරගෙන මේ සැපය දුකේ අනුව අපේ හිත පෙළෙන කලන දුරස්ත පාලකයකින් පාලනයකින් අපිව පාලනය කරන්නසේ මේ සැපට දුකට අපිට පෙළෙන ගතිය දැනගෙන ඒකේ යාන්ත්‍රණීය දැනගෙන කටයුතු කරනකොට පේනවා සැප දුක දෙකට ප්‍රතික්‍රියා කරන තාකල් ආතතියක් මනසට එනවා ඒ තාකල් අසහනයක් තියෙනවා ඒ තාකල් කර්ම රසය ඒ තාකල් සංසාරේ දුර නමුත් අඳුනගෙන ජීවත් වුණොත් සපත් නැති දුකක් නැති අදුක්කම සුඛේ හටගන්න දුක් නොසුවේ ඒකේදී කර්මවල සීමා අඩුයි ආතතිය අඩුයි අසහනය අඩුයි හැබැයි කම්මැලි නීරසයි ලෝකේ අපි ඔකෝම් කරන රසදන්නේ කෙනෙක් කියලා සමාජශීලී නෙවෙන කෙනෙක් කියලා එන්න නැත්නම් අසරණ පාළු ගතියක් දැනෙනවා කාරකටි මුස්පීන්තු ගතියක් දැනෙනවා අසත්පුරුෂයාට ඉතින් ඒ නිසා මේක පිළිබඳව මනස සකස් කරගෙන බුද්ධ හජුත් මේ නාශිලා මේ වගේදී සම්‍යක් දෘෂ්ටියෙන් විද්‍යාවෙන් ආලෝකයෙන් ඥානයෙන් මේ අදුක්කම සුඛය ඉස්සර කර ගන්නවා රසදත් රසකාමීන්ට මේක කම්මැලිකමක් වගේ පෙන්වනට මෙතනයි ගැලෝ මාර්ගයේ තියෙන කියලා අල්ලගත්තට පස්සේ එයා සංඥා උපාදානස්කන්ධය කියන්නේ දැනට යන්න සුදුසුකමක් ලබන. යට තේරෙන පටන් අර ගන්නවා මේ සැප සැපක් වශයෙන් අපි හඳුනාගන්නේ අපි අම්බල තාක්ෂල මේක සැපක් වශයෙන් අපිට නම් කරපු නිසායි. මේක දුකක් වශයෙන් දුකක් අපි බාරගන්නේ අපේ සංස්කෘතියේ හැදියාව පසුබිම මේක දුකක් වශයෙන් පෙන්න පුනිසයි. නමුත් මේ අම්ලදාත්ව නැත්නම් මේ සංස්කෘතිය හැදියාව අපිට පෙන්නපු මේ ලේබල් එක ඉස්තිර එකක් නෙවෙයි. අපි නැවත ඉස්තිර කරගන්න හැදුවට ඒක ඉස්තිර එකක් නෙවෙයි. ඒ නිසා මේ වේදනාවට බලපාන මේ සංඥාව හඳුනගන්න ක්‍රමය හඳුනගැනීම සඳහා තබන මේ සලකුණු ටික නිත්‍ය වශයෙන් ගත්ත කෙනා නිත්‍ය දුකකටපත් වෙනවා. ඒක අපිට වෙන අනිච්ච සංඥා අවබෝධ කරගන්න වෙනවා. මේ සංඥා වේවා. මේ සංඥා වෙනස් වෙන සුළුයි. ඒක වඩුව තමන්ගේ දී කැඩි බල ඉදි ගහලා ඇද ගන්නවා කපන්ටි ඉස්සර වෙලා. මහාන ටේලර්ලා සමහරට මේ කාන්තාපක්ෂය 70 කහදී මුගදී පතරම ඇඳගෙන නැහැ. පතරමක් හදාගෙන ඒක රෙද්ද තියලා ඇඳ ගන්න. ඇඳගෙන යමු තමයි කපරන්නේ. නමුත් ඒ ඇඳ ගන්නකන් විතරයි මේ සංඥාව තියෙන්නේ. ඇඳලා කපුවට පස්සේ සංඥාවෙන් වැඩක් නැහැ. හරියට පතරම කපාගත්තොත් මේ මහන්නේ කාටද කියන මිනිස්සු අවශ්‍ය නැහැ. සංඥාව ඇති ඒ වෙලාවේදී. නමුත් වැඩි වුණා පස්සේ සංඥාව ඉවරයි. ඒ වගේ මේ සංඥාවේ තියෙන්නේ වැඩේට අදාළ ලාංඡන ආඩ්‍යයක් සලකුණක් පමණයි. නමුත් අපි කොච්චර අපේ සංඥා ආදානවද කියනවනම් අපි ආගමත් නිකාය බෙදනවා. ආගම් වශයෙන් වෙන් කරලා තියෙනවා. ಜಾති වශයෙන් වෙන් කරලා තියෙනවා. දේශ සීමා වශයෙන් වෙන් කරගෙන පුදුම යුද්ධ. ඒ යුද්ධ සියරම තියෙන සංඥා මත. ඒසා කවුරුරි සංඥා දැන් නැති කරලා යන්න බෑ. සංඥාව අවශ්‍යයි. නමුත් මේ සංඥාවේ තියෙන තාවකාලික බව. මේ සංඥාවේ තියෙන අදහන්න බැරි ගැටේ තේරුම් ගත්තොත් ඒක වැඩට අරගෙන හදාරින්න පුළුවන්. මේ සංඥාව තමයි විඥාණයට උදව් කරන්නේ. විඥාණය තමයි ප්‍රඥාට උදව් කරන්නේ. සංඥා විඥා පඤ්ඤා. මේ ඔක්කොම ඥාප්‍රඥා පිච්ච දේවල්. මේ ඔක්කොම ඥානගතික චෛතසික. සංඥාවෙන් ලේබල් කරාට පස්සේ තමයි දෙක දෙකක් බව වෙන් කරන්න පුළුවන්. විඥානය කරන්නේ දෙක දෙකකට වෙන් කරලා පෙන්වන එක විතරයි. ඒවල් වෙන්කොට දැන ගැනීමට නම් කල්ලාතෝ වෙන් කරනවා. අපි ගංගානංගමේ වැලි දලාවකට ගිහිල්ලා මේ වැලියට ඔක්කොම දිහා බලලා වෙන් කරලා නැත්නම් කල් අපිට අර වැලියට මේ වැලියට වෙන් කරන්න බෑ. පේන්නේ දෙකම එකයි. දෙකම නිකන් පොදු වැලියට. කොහොම එකක් මැනිකක් කියපු ගමන් අර වැලි කන්දෙන් මේක බුද්ධුම වෙන් වෙලා පේනවා. ඊට පස්සේ ආරක්ෂාව දෙන්න හදන ආරක්ෂක විසුකෝ. ඒ වගේ මේ හඳුන ගැනීම සිද්ධ වෙන්න ඕනේ. අපි මහමෝධි වතුරු බින්දුවක් පාටපත් වෙච්ච ගමන. ඒ කිසිම නෑ අනන්‍යතාවයක් නෑ. අපි අන්‍යයන්ව සම වෙනවා. සංගණකදී වැලියක් වෙච්ච ගමන. අපි නිකම්ම නිකන් සිට පිළිස්කෙලෙන් කරනවා. අපි අසවලා කියලා ලේබල් නැහැ. අසවලා කියලා නම් කරන්න බෑ. එimhe ඔක්කොම සම වෙච්ච ගමන් වෙන් කරන්න බෑ. වෙන් කරයි කියලා වැඩක් නැහැ. choice එකක් නැට. ඉතින් වෙළඳ ව්‍යාපාර කරන්නෙම අපි දැනුම අටු කරලා කොටු කරලා අරක මෙහෙමයි මේක මෙහෙමයි අරකයි මේකයි සංසන්දනේ මේකයි. ඔබ දක්ෂණං වඩා හොඳ දෙයට ඵලයක් කියලා ඒ සංඥාවල් ටිකක් පෙන්නලා සංඥාවෙන් එකම දේ දෙවිදිකට බෙදලා විකුණන එක තමයි වෙළඳ පිටාකාරයෙන් කරන්නේ. හෝටල් රස්සාවේදී කියනවා මහත්ය ගන්න එකෙන් පහෙන් එකයි ගන්න ඩ්‍රයිවර්ට. එකම කෑ. ගයිඩ් ගෙවනවා ගයිඩ් කෙනෙකුට හෝ ඩ්‍රයිවර් කෙනෙක් කරන් ගියාම මහත්යෙන් පස්කුණයක් සල්ලි කරනවා. ඩ්‍රයිවර්ටත් ඒ කෑම වේලමයි දෙන්නේ පහෙන් එකයි දෙන්නේ. ගෙවන්න ඕනේ. මේකම තමයි ඔය කොතෙන්ද ගියත් ඒක උස් කරලා උඹලා වැඩි ගන්න ගන්නවා අනිත් එක ඒකම දෙනවා ඒකම කිසිම වෙනසක් නැහැ මේ දෙක අතර මේ පන්ති වෙනස විලඳ ප්‍රචාර වෙනස නිසා සංඥාව මාරු කරපු ගමන් සංඥාවක් දාපු ගමන් වෙන්කොට හඳුනා ගැනීම සිද්ධ වෙන නිසා සංඥා දාන ප්‍රඥාවට විඥාණයට උදව් කරන්නේ ඒ විඥාණය මේක හොඳයි මේක නරකයි මේක හරි මේක වැරදි මේක සාධාරණයි මේක අසාධාරණයි මේක ධාර්මිකයි මේක අධාර්මිකයි කියලා තීන් තෝරනවා. ඉතින් ඒ ධාර්මික දෙයින් බලාපොරොත්තු වෙනට සාධාරණ අධාර්මික දෙවි ටිකයි ඉතින් ආශාන්නට වත් වෙනවා. අසාධාරණයි කියන ජීවත් වෙන මිනිහට ධර්මේනකොට අසහනටපත් වෙනවා. ඒ නෑ කියන්නේ නෙවෙයි මේ හදන්නේ සාධාරණ සාධනොත් මේ తాවකාලික සංඥාවල් මතින් කොට ගහලා ගත්ත දෙයක් අර පොඩි ළමයි කට්ටියක් එකටලා ඔය අම්මා මම තාත්තා මෙයා පුතා කියලා සෙල්ලම්ගයක් හදනවා. ඉතින් බුදුසසුනේ කියනවා මේ සෙල්ලම්ගේ හදලා සෙල්ලම්ගේ වැඩ කරන තාක් කාලෙ. ඒ දරුවන්ගේ සෙල්ලම්ගේ කවුරු හරි කැඩුවොත් මුතුම විදියට තරහනවා කියලා දරුවෝ. ඒ මොනවා කරන්නේ කවුරුත් ඇවිල්ලා ඒ හදාගන්න අපි නම් ඒ දවස්වල කිව්වේ නිකන් කණු හිටවලා උඩට මැස්සක් ගහලා අලකොල හරි කෙහෙල් කොල හරි තියලා ඒ සෙල්ලම්යක් හදනවා. ඊට පස්සේ එක්කෙනෙක් අම්මා වෙනවා, එක්කෙනෙක් තාත්තා වෙනවා, අනිත් එක්කෙනා දරුවෝ වෙනවා, ළඟත් ටිකක් හදානවා. ඒ කට්ටියත් පවුලක් වෙනවා. අපි එක පවුලක අනිකෙදට නෑ දැකන්න යනවා. පළතුරු බෙදාගන්න. ඒක ඕක තමයි වෙන්නේ. ඒ අතරමැදි බැරි වෙලා හරි සෙල්ලම්ගේ කැඩුනොත් අපිට රණ්ඩු කරනවා. නමුත් සර්වඥන්ගේ සඳහන් කරන්නේ දරුවන්ටම සෙල්ලම් කළ ඉබවලා යනකොට ඒකෝලේ කඩලා යන්නේ කියලා. ධර්මයේ කරලා ගන්න. ඒකෝට තමයි. මේ සංඥාවල වැලි සෙල්ලමේ ගත කරන වැලි දරුවන්නේ වැලි මාලිකා වගේ කියලා බුදුහාමර පෙන්නලා දීලා තියෙනවා. වැල්ලේ හදපු වැලි මාලිකා වගේ දෙයක් තමයි මේ සංඥාව කියන්නේ. ඒක නිර්මාණය කරන වෙලාවේ කැඩුනොත් එහෙම පුදුම දුකක් ඒ දරුවන්ට තියෙනවා. ඔය සෙල්ලම්කල ඉවර වෙනකොට පයින් ගන්න වැලි මාලිකාව. අන්‍යගේ මේ සංඥාව අපිව නලවන හැටි, අපිව නටවන හැටි, ඇතුලෙන් එන සංඥාසා පිටින් එන දිහා බලනකොට තන්නේ කර හීන කතරමං වෙච්ච ජීවිතයක් අපිට තියෙනවා. අපි හීනකදී දන්නේ නැහැ මේ ජීවිතය ජීවිතේ සංඥා ටිකක් වැඩ කරනවා. හීනදී හඬනවා. හීනදී තරහ යනවා. ඉන්දියාට පය දඟලනවා. දුවනවා, පණිනවා. මොකද ඒකේ ඉන්නකන් හීනක බව දන්නේ නැහැ. කවදා හරි හීනක ඉඳද්දී හීනයක් බව දන්නවනම් ඒක හීනයක් කියන්නේ නැහැ. ඒ හීනේ රසාස්වාදයේ තියෙන අවිද්‍යාව කියන තාක්කල් බලන්න. හීනක බව නොදන්න තාක්කල්. නමුත් අවදි වෙච්චාම මොකද වෙන්නේ? පරිච්ඡාංගන අර දැකපු ටික තේරෙන්නේ. හීනයක් විතරයි කියන්නේ. ඒක තමයි මේ සිල්ල මේ මේ ජීවිතය අපි පෙක් කියලා කියලා ඉඳලා නටලා නටලා නාටකම් මරන මොහොතේදී තේරෙන්න බලන නඩව කොවිලුකුත් නැහැ බෙරේ බලුකුත් නැහැ අපරාධි බුද්ධෝත්පාද කාලයක් හමුනා දුන්නා මනුෂ්‍යාත්ම භාවයක් ඉල්ලුවා දුන්නා චින සම්පත්‍ය ඉල්ලුවා දුන්නා කල්යාණ මිත්‍යාශය දුන්නා දුන්නා සත්‍ය මාර්ගය ඉල්ලුවා දුන්නා ඒ තපායට යනවා දන්නේ නැහැ මේක හම්බුනේ මේ සංඥාව නැති කරගන්න කියලා ඉන්නකම් කරන්නේ බුදුහාමුදුරණයි මෛත්‍රී බුදුහාමුදුරය හරි එනවනේ අපි අතර මැද පෙන් කරගත්තේ නැත්නම් ඒකයි පාදෝ කියලා තිම්පෙන් කෙලි ඉතින් කාණිවල කොහෙද තියෙන්නේ කියලා ඊගාව කාණිවල අපි මෙතන ඉන්නව සූදුවට බැරිච්චි ඔය හැමදාම මලක මේ මිනි පිටිලා අපිට කියනවා අද මිනිහක් තියෙන කොහෙද කියලා මොකද ඒ හැම මිනිහ කොලේම සූදු කෙනෙක්. ඉතින් ඌ දන්නවා ගමේ කවුද මැරිලා තියෙන්නේ මිනිහ පිටේ සාප්පොට කවුද හොටල් කැවිලා තියෙන්නේ ඌ එතනින් තමයි තොරතුරු දැනගන්නේ කොහේ සූදු කෙනෙක් කමන්නේ මිනිහා යනවා ඉතින් අපිත් හැදාගෙන ඉන්නේ කොයි වෙලාවෙරි කොයිද කාණි වෙලක් තියෙන කොයිද පාටියක් තියෙන්නේ ඒ චිත්‍රපටියක් තියෙන්නේ ඒක බල බල සංඥාට తీරදලා මරණ මොහොතේදී තේරිච්චා මේ වැලි දරුවන්ගේ වැලි දෙන්නමක් කියන්නේ දැන් මේක කැඩලා යනවා කියලා කාටවත් ඔවිලෙකුත් නැහැ බෙරේ පණුකුත් නැහැ. ඉතින් මෙතෙන්ද යන්නේ ඉස්සලා මේ සංඥාව අර රූපෙන් අයින් වුණත් වේදනාවෙන් අයින් වුණත් මේ සංඥාව හිරියර කරන එක පිළිබඳව යථා භූත ඥාන දර්ශනේ ඇති හැටි දැකීම කියන එක හිතන තරම් ලේසි නෑ. මොකද හේතුව අපි දකින්න කැමති නැති නිසා වෙන මොනම හේතුවක්. ඒ සංඥාව අවබෝධ කරගන්න බැරි අපිට අවබෝධ කරගන්න ඕනේ නැතිකම. නැති මොනම එකක් අත්තත් ඕනේ නම් ඒක අවබෝධ කරනවා කියන එක එච්චර අමාරුයි. මුනි බුදුරජාණන් වහන්සේ කුසල චර්යාට කරනවා. වල රූප නිසා මෙච්චර විදවනවා. වේදන නිසා මෙච්චර විදවනවා. සංඥා නිසා මෙච්චර විදවනවා. මේ වදකයෝ යාළුවෝ කියලා එඹ හිතන්නේ. එචා වදකයා පිටිපස්සෙන් කඩුව අරගෙන අමෝරාගෙන එනකොට ඔබ හිතන්නේ මේ යාළුවෙක් වෙනවා කියන. මොකද ආපු ගමන්ම කරන්නේ මොකද්ද? මරණය හෝ මරණාසන්න දුකක් දෙන්නේ. ඒ සංඥා සංඥා වශයෙන් අඳුනගත්තාම ඒක උත්කලට විශාල ලාභයක් වෙනවා. මේ නිසා සංඥාව නැතුව බෑ. සංඥාව තුළ සංඥා නැතුව බෑ. එචා අපි පාවිච්චි කරන මේ ජීවිතය අප කරා පැමිණෙන දෙයි කියන රූපාකාරය වේදනාකාරය සංඥා ආකාරය ඒක එක්කනාට ප්‍රතිකඩවල් මොනක්ද? ඒ මොනද හඳුනාගන්න පුළුවන් නම් සංඥාව දැන පැමිණුණාට පස්සේ සංඥාව දැනගත්තොත් ඒක තමයි මේ මනුෂ්‍ය ජීවිතයේ තියෙන ශ්‍රේෂ්ඨම කුප්පිය. ඊට පස්සේ අර තේරෙනවා දැන් ඉතින් ප්‍රයත්නේ මෙච්චර කල් අධ්‍යාදාපරේ කළ සංඥාව වඩපු මට දැන් සංඥාව දුරුවන් කරන වැඩක්, ගෙවම් කරන වැඩක්, විරංජනය කරන වැඩක් කරන්න වෙනවා. එතකන් ඒ ඒ කියන ඒ දෘෂ්ටි එනකන් ඒ කියන ඒ කියන විප්ලවීය හැඟීම එනකන් කවදාක සංඥාකින් නපුරක් කවදාක සංඥාකින් ආදීනවයක් කෙනෙකුට තියෙන්නේ එචා සබොච්චනාන්දේ සිද්ධ වෙනවා ඉස්ලාම් මේ සංඥාවේ ආදීනව පෙන්නලා මේ සංඥාව ගෙවන් කිරීමට ක්‍රමසා විදි හොයන මානසිකත්වයක් එච්චර සංඥාව වඩන ලෝකේ එච්චර සංඥාවල රජව රූපත් කරන නිලතල දෙන නම්බුනාම දෙන අපි ආඩම්බරම් කරන ලාභ සත්කාර සම්මාන සිලෝ කොහෙන ලෝකේ මේ සංඥාව කියන කුස්කතිය සංඥාව කියන අහුදු මිරිඟුවක් වගේ හුදු හීනයක් වගේ දුපාලා ජීවනයේ බහුරූකෝලක් වගේ බහුරූකෝලමක් බව තේරුම් ගන්නකොට ඊට පස්සේ සිද්ධිය තමයි එවනම් මේ බහු රූපවල මේ මායාව මේ හීනෙන් කොහොමද වෙන් වෙන්නේ කියන්නේ. ඉතින් මේකට කිට්ටු දැන් අපි මේ කතා කරන්නේ කාශිවිශෝපම සූත්‍රය බුදුජානක වහන්සේගෙන් මේ ප්‍රශ්නේ කෙලින්ම නෙවෙයි කෙලින් නැතුව හරි බුදුජානකගෙන් උත්තරේ දෙන පිටියේ ප්‍රශ්නයක්. අහන අවස්ථාවක් බලුවොත් ඔය සුත්‍රනිපාතේ කලහ විවාද සූත්‍රයේදී ඒක මේ ලෝකේ කලහ විවාද කලහ කියලා කියන්නේ කලකොලහල කියලා කියන්නේ විවාද කියලා කියන්නේ කියන එකත් ඕ වරපල් පල කීච රණ්ඩු කරනවා. අන්නේ ඒකේ නිදානේ බුදු දහමේ ගහන සූත්‍රය තමයි කලහ විවාද සූත්‍රය කියන්නේ. ඒකෙදි සර්වචනාංශකින් ඒ ප්‍රශ්නයක් අහනවා කතං සමීතස්ස විභෝති රූපං ස්වාමීන් වහන්සේ මේ රූප මේ කොයි ආකාරයකට කටයුතු කෙරුවොත් මේ රූපයේ තියෙන විචිත්‍ර ගතිය අඩු වෙලා ඒ රූපය ගිවන් කරන්න තුනී කරන්න සුකුම බවටපත් කරන්න අතිසූක්ෂම බවටපත් කරන්න කෙනෙක් මොන ආකාරයෙන් හැදෙන්න ඕන කතං සමේතස්ස විභූති රූපං සුඛං දුක්ඛං ചാපි කතං විභූති මේ සැප දුක් දෙක කියන වේදනාව කියන මේ චෛසිකය මොන විදියටද හඬපට්ටු කරන්න පුළුවන් කීකරු කරන්න පුළුවන් කියලා. ඒකේ තියෙන නපුරු බලපෑම ඝර්ෂණය ගොරසුකම අඩු කරන්න පුළුවන් වෙන්නේ. සුඛං දුක්ඛං ചാපි කතං විභූති. ඒතං මේ පබ්‍රෝහි යථා විභූති මට කරුණා කරලා මේ කාරණාව කියලා දෙන්න. ඒකම මේ භූමි කතං විභූති මේ රූප වේදනා කියන දෙකේ මේ තියෙන ගොජකත් දාන ගතිය ආකර්ෂණීය ගතිය කාන්දම් ගතිය මනබන්ධනීය ගතිය අඩු කරන ප්‍රතිපදාව ඉතිජානා ඉතිජානිසාම මේ මනෝ අහෝ මට මෙන්න මේක දැනගත්තොත් හොඳයි කියලා හිතක් ආවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ අහනවා කොයි විදිහට මේ කටයුතු කළොත්ද මේ රූපයගේ තියෙන මෙච්චර මේ මනනන්දනිය මන බන්ධන ගතිය චිත්තාකර්ෂණය අඩු කරන්න පුළුවන් මොන විදියෙන් ගියොත්ද මේ සිටි උක්ක සැප දුක දෙක ගෙවන් කරලා මැදට එන්න පුළුවන් වෙන්නේ මෙන්න මේක මට කියලා දෙන්න සංසේක දැනගැනීමේ ආශාවක් පදරතුමයි කියන්නේ ඉතින් මේ අහන්නේ ඒ රූපයගේ සංචිත වීම පස්සම්බය වේදනාවගේ ස්පස්සම්බය නැත්නම් කායනුපස්සනාවේ කෙලවරක් වේදනානුපස්සනාවේ කෙලවරක් උදැන්ස උත්තර දෙන්නේ කොහොමද න සංඤ සංඤී න විසංඤ සංඤී නොපිය සංඤී න විභූති සංඤී එවං සමේතස්ස විභූති රූපං සංඥා නිදානානි පංච සංඛා උඹට තැනකට එන්න වෙනවා න සංඤ සංඤී මේ ලෝකේ සංඥාවල් වලින් සංඥාවක් දෙන්න බෑ එතකොට ඔබ ගෑණියෙක් කියලා අඳුර ගන්නත් බෑ, පිරිමියෙක් කියලා අඳුර ගන්නත් බෑ, දිනුවයි කියලා අඳුරන්නත් බෑ, කඳුන කියලා අඳුරන්නත් බෑ, ඉස්සරහට යනවා කියලා අඳුරන්නත් බෑ, පස්සට යනවා කියලා අඳුරන්නත් බෑ. මේ ලෝකේ තියෙන සංඥාවෙන් තොර වෙලාවක් එනවා. නසඤ්ඤ සංඥා. න නොපිවිසඤ්ඤ ඔබ වෙලා ක්ලාන්ත වෙලා සීන කියලාත් නෑ. නොපි අසඤ්ඤේ. වාසඤ්ඤ සත්‍යෝ අකින්චඤ්ඤායතනෙත් නෙවෙයි. නැ විභූත සංඥා සංඥාවක් නැත්තමත් නැහැ. මේ ලෝකේ අපි දන්නේ මේ කටබඩ සංඥාවක් නැහැ. ක්ලාන්ත වෙලා එහෙම නැත්නම් ජීවි කල් වෙලා ඊපූර්ජා වෙලක් නේ. එහෙම නැත්නම් අසඤ්ඤතලෙත් නෙවෙයි සංඥාවක් නැත්තේත් නෑ. ඒවං සමේතස විභූති රූපං අන්න එතෙන්ට වෙන එහෙම සංඥාවක් තියෙනවා. අන්නේ සංඥා දෙනකොට රූපය විභූති වෙලා රූපය විරඤ්ජනේ වෙලා රූපය බොඳ වෙලා රූපය දියා වෙලා මේ රූපය රූපයක් වඩපත් වෙන්නේ ඒක සංඥාවක් පట్టල වෙච්ච දවසක තමයි. ඒකට මොකක් හරි ලේබල් එකක් ගහව දවසට තමයි. ඒ ලේබල් එක ගහන්නෙම ඒ රූපෙන් තමයි අතවාසියක් තියෙන නිසාමයි. කොටම අපි ලේබල් ගන්නෑ. අපි ලේබල් ගහන්නේ මේ තමන්ගේ හොද්ද බර කරගන්න පුළුවන් දෙයකට තමයි. එන්න අපි ලේබල් ගහමු නැති කිසිම රූපකින් අපිට දුකක් එන්නේ නැහැ. ලේබල් ගහමු නැති කිසිම රූපයක් මත භාවනා කළ යුතුත් නැහැ. අපි යම් හේතුවක් නිසා යම් ආකර්ෂණයක් නිසා යම් හොදක් නිසා යම්කට ලේබල් එක ගවන ඒ ලේබල් එකෙන් තමයි දුක එන්නේ ඒකම තමයි භාවනා කරන්න ඕනේ එතරම් නිවන නිවන පිට ඉතින් මේක කියනකොට හරි අමාරු තේරුම් ගන්න අමාරු දැන් කොහොල බබාගේ කතාව අහලා තියෙනවා අපි පුංචි කාලේ තියෙනවා දෙකේට මේ පන්ති වල ඉවදෙක් කොහොල වලින් බබෙක් හදලා පඳුරක් හද තියෙනවා හාවෙකුට පැනපැන සෙල්ලම් ජීවිතය ඇවිල්ලිවලා ඌ දකින්න කොල්ලපත. දැක්කට පස්සේ අතින් ගහගෙන වරෙන් බබා සෙල්ලම් කරන්න කියනකොට කොල්ලපතගේ අතට ආවගේ අත ඇලවෙනවා. ඊඹ මේ මොකද කිව්වේ කියලා අනික් අතින් ගන්නවා. එතකොට අනික් අතේ කොල්ලපතගේ අතේ ආවගේ අනික් අත ඇලවෙනවා. දෙන්නම ඔය ටිකක් කියලා පයින් එකක් කරනකොහම ආවගේ කකුල කකුල මේ කොල්ලපතේ කකුල ඇලවෙනවා. අනිත් එකෙන් තල්ලු කරන්න යනකොට ඒකෙමුත් ඔළුව එකක් ගන්නකොට වින්නද දැන් ඊවල ඇවිල්ලා ආවල්ලා ගන්න යහවෙන් යවුවම කියන්නේ මට කොහොල්ල බබා ගැලුවයි කියන්නේ කොහොල්ල බබා ගන්නෑ කොල්ල බබා ගන්නෑ මේ බබාම තමයි ගිහිල්ලා අර බාර ගැව්වට පස්සේ මතක තියාගන්න කොල්ල බබා එතෙන්ට නිකන් ඇවිල්ලා නෑ ඒක උගුලක් ඒක ඉවලෙක් විසින් අටවලද උගුලක්. නමුත් ඒ ඉවලටවත් කොල්ලබබටවත් මොකුත් කරන්න බෑ. ආවගේ ඉන්න ආවම ගන්න. එනිසා මේ ලෝකේ අපි යම් සංඥා ටිකක් කියනවා රූප වශයෙන් වේදනා වශයෙන් ඒ සියල්ලක්ම තණ්හාව නිසාම අපි අලෝකනේ ටිකක් තියෙනවා. මාන්නේ මනින්න ඕනකම නිසාම අලවන ලේබල් එකක් තියෙනවා. මම කියන බදනමින් හතක් ගත්ත ලේබල් ටිකක් තියෙනවා. නිසා ලේබල් දිහා බලනකොට මම කවුද කියලා පේනවා. මගේ මාන්නේ මොකක්ද කියලා පේනවා. මගේ මතන්නා මොකක්ද කියලා පේනවා. එතකොට ඒකේ තියෙන సౌందර්ය సౌందර්ය කියලත් බෑ ඒකට. ඒකේ තියෙන දක්ෂකම තමයි මේ ලේබල් ටික ජීවන් කිරීමෙන් තණ්හාමාන දිටිය. සංඥා ජීවන් කිරීමෙන් තණ්හාමාන දිටිය. නමුත් කවුද කැමති? අපි ඉස්කෝලේ යන කාලේ අපිට මතකයි මේ අර චිත්‍රපටි බලන්න ඕකට. යන හැම චිත්‍රපටියෙම මොකක්ද කියන්නේ මේ වර්ණ සංකලනය. රසායනික සහාය තිරුණාවකර්ෂු කියලා BSc කියලා ලියනවාමයි. තිරුණාවකර්ෂු BSc. BSc කියලා පැත්තොත් තිරුණාවකර්ෂු කෙනෙක් නැහැ. ඒක නිසා හරියට ඒක නිකන් තිරණාකාර සුභීයසී කිව්වහම දෙක එකට උපන් දෙන්නෙක් වගේ පිළිගන්න. ඉතින් මේ උපාධිය ලබාගත් එක නඩේක පිටිපස්සේ වලිගේ ඉඳුනේ නැත්තම් හරි අපසට්. උපාධිය ලැබුණේ නැතුනත් වලිගේ හරි පේන්න තියෙනවනේ. මේකේ තියෙන විහිළුව මේකේ තියෙන විහිළුව මා කියන්නේ ගියාම ඇත්තට හොඳ නැහැ. දැන් ඉන්න ආඳු කෙනෙකුට සම්බු නාමයක් දෙනකොට ඉතින බරපතල වචනයි දිගයි බලනකොට සාමාන්‍ය පුස්තක කොලයක් මදි ලියන්න. මුල්ම මේ සියල්ලට බුදු වෙච්ච බුදුහාමුදුරන් අකුරු තුනයි කියන්නේ බුදු එච්චරයි. මොනම නම්බුනාමයක් කරන්නේ. ඔය සියලු නම්බුනාම වල මුල බුදුහාමුදුර ගාව තියෙනවා. නමුත් බුදුහාමුදුරන මොනම නම්බුනාමයක් අවනම්බුවක්. උනාලේ වෙන අතිරේක පද මොනවාක්වත් ඕන කරන්නේ. ඔහුගේ නමේ ඇති දිග පළල දැක්කම තම්බික වගේ සලකයි දුතුව මක්කම ඒ තරමටම අපිට ලේබල් එකට කැමති. අපි ඔය ලේබල් එක වෙනුවෙන් ඕගොල්ලෝ hina වුණාට අපේ ජීවිතේ හොඳම වයස අවුරුදු 6 ඉඳලා සමහර 35 වෙනකම් ගත කරනවා. අපේ ජීවිතේ තාමත්ම සුන්දර වයසයි. ඒ BSc කියන අකුරු තුනක් පිටවට කරා. නැත්නම් PhD කියන අකුරු තුනක්. ඒකට අපේ අම්මලා තාත්තලාත් ඉඩම් පුතල් විකුණනවා. රට රාජ්‍ය අතහැරලා මෙහෙනවා. ඒ වගේම අපිත් ඒක ලකූ දෙයක් විදිහට සලකනවා. ඒක නිසා අපි ඒකත් හරින්න උනොත් එහෙම මොන්තරම් අපරාධය. ත්‍රික හුදු ලේබල් එකක් ඔය සුද්ධ විසින් අපිට දීපු ලණුවක් ගුණ්ඩුවක් අපේ අධ්‍යාපන ක්‍රමය මොනවාක්වත් තිබුණේ නැහැ. අපේ අධ්‍යාපන ක්‍රමය ගුරු හාමුදුරුවෝ කියලා දාරදී ඇදලා පිටිපෙනේ මොකක් හරි ඉගෙන ගන්න එක විතරයි. ඒ හාමුදුරුවෝ ලොකු. දැන් මේව දුන්නාට පස්සේ අධ්‍යාපන කඩ අපි මේවට ජීටි ලකගෙන දිහා බලනකොට අපි සංඥාව කියන එක හරකෙකින් මොන ආයත දාපු ලණුවක් වගේ දාගත්තට පස්සේ අදින අදින පැත්තට යන එකයි තියෙන්නේ. කාටද පුළුවන් මේක නෑයි කියන්න හෝ මේකට විරුද්ධව සටන් කරන ඒ තරම් විශාල බූවල්ලෙක් මේක. අපි ඒ තරමට සංඥාට පහිනවා. සංඥා විලාසිය සංඥා පිටිපස්ස තමයි යන්නේ. එදී ගොම්බන්න පුළුවන්කම තියෙනවා. අයි වෙනි. ඉතින් මේක උපාදානස්කන්ධයක්. මේකෙන් අනන්ත ප්‍රමාණ දුක් උපදිනවා. ඒ වගේ විතරන්නේ ධාතු પરම්පරා කීපයකට මේ ලනුව කවනවා. තලවන්න බෑ. ඒක නිසා එහෙම තියෙන්නේ කාටද බුදු කෙනෙක් දැක්කට පස්සේ මෛත්‍රී බුදු ආමරවහලා දැක්කට පස්සේ අහලා කියන්න ප්‍රශ්නයක් අහන්න හිතෙන්නේ ස්වාමීන් වහන්සේ සංඥා මේ තරම් උග්‍ර විශේෂක්. එහෙම නැත්නම් වදකේ අපි කොහොමද මේ සංඥාවෙන් ගැලපෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේවත් අපිට පුළුවන් ද වරලා ගන්න. අපි තරමම සංඥාවේ බැලේ සංඥාවේ දාහසු සංඥාවේ වාල්ලු ඒකම මේ සංස්කෘතිය කියලා අපිට හදලා දීලා තියෙන කුඩුව. අපි පුළුවන් තරම් අපේ ජීවිතේ හොඳම වයස අපි ගත කරන්නේ. ඕකට අපි කිව්වොත් එහෙම ওই ගත කරන්න හදන දේ සංඥාව සංඥාව කියන එක පොඩ්ඩක් මෛත්‍රී මේ සතිය වලට දියුණු කරපන්. ඊට පස්සේ ওই සංඥාව ගන්න බලපන් කියලා පිස්සු කතා කරනවද ඌව කරන්න වෙලා නැහැ අපිට. අපිට මේ වැඩ ටික කරගෙන යන්න ඕන කියලා ත්‍රිපුලතර සංඥා විසරෙන් කියන්නේ ඉන්නවා ඒ සඳහා භාවනා කිරීම සංඥාවට කරන නිග්‍රහයක් විදිහට කරන නිසා අනිවාර්යෙන් භාවනාවට නිග්‍රහ වෙනවා එචකතං සමේතස්ස විභූති රූපං සුඛං දුක්ඛං චාපි කතං විභූති ප්‍රශ්නේ අහන්නේ මේ රූප මේ වේදනා අපි පෙළනවා ඒක නැති කරන්නේ කොහොමද කියලා බුදුරජාණන් කියන්නේ මම ඔබට කියලා දෙන්න බලන්නේ නැහැ පොඩක් අවුල් කාල බලපන් මිනිස්සෙයිට මෙන්න මෙහෙම තනක් එනවා නසඤ්ඤ සංඤ්ඤී මිලෝ සංඥාවක් නැහැ ඒ කියන්නේ ඉන්ද්‍රිය බද්ධ කිසිම ඥානයක් නැහැ නොපි විසඤ්ඤ බක්ලාන්ත වෙලක් නැහැ නොපි අසඤ්ඤී අසඤ්ඤ සත්‍යත හෝ අකින්චඤ්ඤ ආයතර ගිලක් නැහැ න විභූත සංඤ්ඤ වල සංඥාවක් නැත්තේ නැහැ අන්න ඔතෙන් මේ ගොරෝසු සංඥාසල මෙතෙන් තේරෙනවා. ඉතින් උගදෙනෙකුට අපේ දවල් ප්‍රශ්න සාකච්ඡා කරා, ඊ සාකච්ඡා කරා, පෙරේද සාකච්ඡා කරා. මේ ඉන්න පිටිසට මම අවස්ථාවාදීව කියනවා. මෙතෙන්ද යන්න කීප දෙනෙකුට පුළුවන්කම තියෙනවා. මොකද හරි අසහනයකට පත් වෙනවා එතන ඊට පස්සේ දැන් මම මොකද කරන්නේ කියලා කියන්නේ ආයෙ කොහොමද මේකට සංඥාවක් දාගන්නේ කියලා තමයි ප්‍රශ්න. එච්චර අමාරුවෙන් ඇති කරගත්ත මේ සංඥාවෙන් විලක්ක චත්තත්වය. කෙලස් නැති තත්වය. නිවනට මකරතොරම පිට. ඒ තියෙද්දි මේක හරිද වැරදිද ඉස්සරහට යන්නේ පස්සට යන්නේ මේක සමච්ඡද මේක විපස්සනාද කියලා අනන්ත සැක ඇති කරගන්න. ඇත්තටම කියනවා මේ සැකය දුර්ලීම බුදුජානකගේ මහා කරුණාවෙන් තමයි කෙරෙන්නේ. මොකද මේ සැකය ඇති වෙන එක සාධාරණයි. මොකද අපි හැදිලා තියෙන්නේ වනි පරිසරය. අපි ඉන්න ලෝකෙ දින අගයන් ආඩම්බරයෙන් ඕක තමයි. ඒව නැතුව ජීවත් වෙන්න බෑ. සම්සරයෙන් කරන ලෝක සංඥාව තිබිච්චාවයි මම ඔබට කියන්නේ ලෝක සංඥාවක් නැති තැනකයි. කලන්ත වීම තිබිච්චාමයි කලන්ත නැති තැනකයි. අකිච්ඡඤ්ඤාය කියලා ජීචරය ඒක නැති තනකයි නෝ සංඥාවක් එකක් තියෙන තනකයි ඔබට මේ වයින් ගැලවෙන්න සිද්ධ වෙන්නේ. මේ කාණිත සප්පයි සූත්‍රයේ බොහෝම ලස්සනට එකින් එකින් එකින් එකින් ධර්මචනාසේ පෙරලා දෙනවා. ඒකත් බුදුහාමුදුරන්ගේ උපනායම කියන බණ. දෙන්සිනා ඔබ රූප සංඥාවලින් රූපයෙන් අයිමයන් රූපයෙන් අයිම ගිය කියතේ රූප සංඥාවකට වද දෙනවා රූප සංඥා කියලා කියන්නේ පංච නීවරණ ධර්ම. ඒකෙන් අයින් යනවා. එතකොට ඔබට විතක්ක ਵਿਚාර සහිත ඒ ප්‍රථම ධාන සුකුම සංඥා වෙනවා. ඒ සුකුම සංඥාව ඉන්නකම් ප්‍රීතිය හම්බෙන්නේ නැහැ නිසා ඒක අයින් කළා ප්‍රීති සහගත සුකුම සංඥාවට එනවා. ඊට පස්සේ සුඛ උපේක්ඛා සහිත සුකුම සංඥාවට එනවා. ඊගාට උපේක්ඛා සුකුම සංඥාවක් වෙනවා. එතකොට රූප පිළිබඳව හේම නැල්ලක් පුළුවන්තරයි කියලා. ඒ කියන්නේ හුස්ම නැහැ. හුස්ම නොදැනෙන මට්ටමට යන. ඒ නිසා සමත භාවනාවල සමත පොත්පත් ලැබෙනවා. පළවෙනි ධ්‍යානයේදී ආශ්වාස ප්‍රශ්වාසයට පිටක් කියනවා. වෙන දැනුම තුනක් හිතේ යන්න පුළුවන්. ධ්‍යානෙ පිළිගෙනකොට ජීවකවට හිත යන්න පුළුවන්. ඒ චක්ක විචාර දෙක කී කරු වෙලා නැහැ. ඒ නිසා යෝගාවචරය අනේ මේ වගේ විතක්ක විචාර ධානයේ ඉඳද්දි වලින් වර නීවරණට යනවා කියලා විතක්ක විචාර දෙක නැති පීති සුඛයට යනවා. එනකොට ප්‍රීති වල තියෙන විතක්කේ බොහොම නෑදාකමක් ඒ නිසා පීති කපායි. ඒ සුඛ උපේක්ෂා කරනවා. ඒකට සුඛය උපේක්ෂාවට බාධායි. සුඛය ඇබ්බැහියක් ලබන සුළුයි. ආකර්ෂණ ශක්තියක් තියෙනවා කාන්දා ශක්තියක් තියෙනවා ඒ නිසා ඒකත් කපලා උපේක්ෂාවට එනවා. එතකොට පිනා මේ එක එක පියවරෙන් පියවරට හුස්ම සුකම සූක්ෂම වෙලා ධ්‍යාන භාවනා කරන්නේ කියන්නේ චතුත්ථ ධ්‍යානෙට හුස්ම වැටෙන්නේ නැහැ කියන්නේ. يعني නීති අතහැරියා විතරක් නෙවෙයි නීවරණ ධර්ම අතහැරියා විතරක් නෙවෙයි ඒ නීවරණ ධර්ම අතහැරීම සඳහා පාවිච්චි කරපු ආනාපානෙ නිමිත්තක් ගන්න බෑ අරමුණු කරන්න බෑ. දැන් මේ ආනාපානේ නිමිත්තයි අරමුණු දෙකයි නැති උනේ ආනාපානේ නැතුනම මැරෙන්න බෑ. නැත්නම් ආනාපාන නිමිත්ත ආනාපාන අරමුණ නැතිවීම කොච්චරද කියනත් ඒක කොච්චර නොහුරුද කියන අපිට මේ වෙලාවේදී නිමිත්ත සහ අරමුණ නැතිවීම නිමිති කරණය සහ අරමුණු කරණය නැතිවීම නිසා ආනාපාන නැති වුණ ආකාරයට තමයි කියන්නේ එතකොට යාට පේන්න පටන් ගන්නවා හිස් බව. ඒක ආරෝප ධානයක් විදිහට වෙනනේ රූප කතා නෑ. අරූප කතා අවකාශයේ අවකාශය අනන්තයි කියලා ආකාසානංචාය. එතකොට මේ අවකාශයේ දැකගෙන හුඟ වෙලාවක් ඉන්නවා. ඉන්නකොට පේනවා මම ඉන්නවනේ. අවකාශය නැති බව මම දන්නවනේ. එතකොට මේ දැනුම අවකාශයට වැඩිය සූක්ෂමයි. දැනීම ඇතුළේ විඥානේ. එතකොට අර විඥානේ ගෝචර වෙනවා. විඥානේ අල්ලගන්න පුළුවන්. ඒකට විඥානේ අනන්තයි කියලා දේශ භාවනා කරන විඥාන ඡායතනය කරනවා. විඥාන ඡායතනේ බොහෝ වෙලා භාවනා කරනකොට දැන් විඥානේ ආහාර වෙනවා. එක්ක රූප ආදාන බලක් යනවා යෝගාවචර රූප ආදාන බලුවත් නොසලෙන්න හිත හදාගන්නවා. ශ්‍රද්ධාව හිතට ආබලනවා යෝගාවචිත ශ්‍රද්ධාවට විඥානය පුළුවන් තරම් ආහාර නොදී කලබල නොවී අතාරයි. ඊගාවට වේදනා ශබ්ද ගන්ධ රස පහස විවිධ දේවල් විඥානය නිර්මාණය කර කර පෙන්නනවා අපිව වගලා ගන්න අර කොහොල බබාවේ සෙල්ලම්. අපි පොළොවත් එක සෙල්ලම් කරන්නේ නැතුව හිටපුවා. විඥානයේ දිය වෙලා දිය වෙලා දිය වෙලා අන්තිමට ගිහිල්ලා ආකින්චඤ්ඤායතන ගියාම මොන්නම සංඥාවක්වත් නැහැ අපිට දන්නේ නැහැ නිින්ද ගියාද ඒකේ මොකද උනේ කියලා ඒ නිින්දට ගියාසේ නොදැනෙන මට්ටමට ගියාම සත්පුරුෂයෙකුට හිතා ගන්න පුළුවන් දැන් මම රූපෙන් සමුගත්ත විතරක් නෙවෙයි වේදනාවෙන් සමුගත්ත විතරක් නෙවෙයි తాවකාලික සංඥාවෙන් සමුගත්තා එතන නැත්තම් පංච උපාදානස්කන්ධයෙන් පිළිකා ක්‍රමයට කියනවනම් පහින් තුනක් අයි කරගත්තයි කියලා ඒ කෙලස් නැතිකම රූප නැතිකම වේදනා නැතිකම සංඥා නැතිකම අම්මා අප්පාගෙන් ලැබිච්ච බුදලයක් නෙවෙයි ශික්ෂාවෙන් ලැබපු දෙයක් මේක කෙලස් නැති තැනක් ඒක නිසා මේකේ පුළුවන් තරම් වෙලා හිටියොත් මට මේකේ බුද්ධියක් ලැබෙනවා తాවකාලික නෙවෙයි පුළුවන් තරම් කියලා ඒක දිනු කරා නමුත් සත්‍ය පිටු නැති මේක ලෑස්ති වෙලා නොගිය බෞද්ධ නැති ශික්ෂාවක් නැති කෙනෙකුට මෙතෙන්ද ගියොත් ඒක විනාශයක් විදියට පේනවා. මහා බයලවන දෙයක්. එල්ලෙන්න වැලක් නැතුව ගියා වගේ. ගංගේ ගහන යන පිටුරු ගහේ කියෙල්ලෙන්නනේ මෙතන පිටුරු ගහක් අත්තේ. ඉතින් මෙතනදී මේගොල්ලන්ට සුපුරුද්ද නැති කෙනාට පැනික් ඇටැක්ස් එනවා. හිඳාඩිය දානවා. බය වෙනවා. නිින්දක් නැතු වෙනවා, ආහාරෝචි නැතු වෙනවා, ඉඳුන් හිටුන් නැතු වෙනවා. මොකද අපේ ජීවිතේ සංකාරේ කවදාකවත් අපි අහලා නැහැ සංඤ්ඤ සංඤීන, විසඤ්ඤ සංඤී, නෝපිය සංඤීන, විභූත සංඤී කියන පහලා නැහැ. දැන් මෙතන ලෝක සංඥාවක් නැහැ. රූප ශබ්ද ගන්ධ රස පිළිබඳ හැඟියාවක් නැහැ. කන දිවනාසය පිළිබඳ සංඥාවක් නැහැ. නැවිසඤ්ඤ හොඳටම දන්නවා මේ සීන කියලා නැති බව. නෝපි අසඤ්ඤේ. අසඤ්ඤ තත්ත්වයට ගියටත් නෙවෙයි. න විභූත සංඥාවක් නැත්තේ. මේක හොඳට මේක මේ මනස ලෝකේ තියෙන දෙයක් මනස හිතේ තියෙන එකක් මේක යටිපහුව වෙලා තිබුණාට මෙතෙන් ගියාට පස්සේ මේක පුළුවන් තරම් හුරු කරගත්තොත් සිද්ධි කරගත්තොත් වශී කරගත්තොත් ඒ යෝගාචරය හිතා ගන්න පුළුවන් තවත් ඉතුරු වෙලා තියෙන පිටිපස්සේ තියෙන සංස්කාර සහ විඥාන අයින් වෙනකොට තව කොච්චර ගැඹුරක් මේකේ තියෙනවද ඒ නිසා මේ ආනාපානේ නැති වෙච්ච පමණින් සංහිඳියාව කෙලවරක් ලබන්නේ නැහැ ගොඩාක් කල ආනාපානයක් නැතුව හිත හුරු කරන්න ඕනේ සිද්ධි කරන්න ඕනේ කරන්න කරන්න කරන්න කරන්න තාම ගැඹුරු මට්ටම් වලට යනවා තාම නිවන් දැකලා නැහැ හැබැයි නිවන් ලබන්න පුළුවන් බවට පින තේරෙනවා ඒක ධර්ම ගැඹීරත්වයේ තේරෙනවා. ඒකම ගුරු උපදේශ රහිතව බුදුහාමුදුරුවෝ මේ පාරේ යනකොට උන්වහන්සේගේ ඥාණය ඥානීය මණ්ඩලය. මේකස කොච්චර මේ තැනට ඇවිල්ලා උන්වහන්සේ ප්‍රතික්ෂේප කරලා ගියාද ඒක කොහොම හරහා තමයි අද ප්‍රතික්ෂේප නොකරන කාරහගි. කාම්බේ සිද්ධ වෙච්ච එක. ඒක හරියටම උන්වහන්සේක දැනගෙන තමනොත් ගැලවිලා මෙච්චර සංඥාවට දහසකම් කරන සංඥාවේ බැලයන්ට සංඥාවේ කඹුරන පිටිසකට පු탁ජනයට මේක කියලා දෙනකොට වෙනද කියන්න පුළුවන් කියලා හිතනකොට ඒක හිතා ගන්න බෑ මහා කරුණාවක් නැතුව කොහොමද මේ දෙයක් අච්චර සංඥා පිටිපස්සේ බැලකම් කරන දහසක් කරන කෙනෙකුට සංනිවේදනය කරන්න කියන්නේ. එතකොට තමයි බුදුන් පේනවා. ධර්මයේ පේනවා. තමන් කරන යන කැපවීම, ශික්ෂාව, තමන් කරන ශික්ෂණය පේන්න පටන් අර ගන්නවා. තේරෙනවා ආරණ හරි. නොකල යුක්ත තියෙනවා. ඒක දිගේ ඉදිරියට යන්න ඕන. ඉතින් එහෙම ඉන්නකොට ඊකාට මම මොකක්ද කරන්න ඕන කියලා අහන්නෙම සංස්කාරයක්. මේක නිකන් ඉන්න එකයි මෙතන අසුවිසම් කාරණා කියලා කියන්නේ. සංස්කරණය කරන්නේ නැතු ඉන්න එක. චේතනා කරන්නේ, අදිෂ්ඨාන කරන්නේ, ප්‍රාර්ථනා නැහැ. මේක පවත්තගෙන යන සංඥාතර තත්ත්වේ පවත්තගෙන පුළුවන්. පවත්තන්න පුළුවන් කියලා බුදුරජාණන් ස්කන්ධේ සංඥා සංඥා, විසංඥා සංඥා, නෝපිය සංඥා, විභූත සංඥා. ඒවන් සමේතස විභූති රූපම් මෙතෙන්දී කියනාට රූපේ කිසිම බලපෑමක් නැහැ. ඒ පරිදි පුරුත් අවශ්‍යනේ මිදිච්ච කරක් වගේ. වෘත්තකතේ තියෙන වෘත්තය පොළොට අදිනවා. වෘත්තකතේ විදුරට බැස්සේ කිසිම වස්තු දෙකක් අතර ආලවට්ටමක් නැහැ. කාන්තාවක් නැහැ. ආකර්ෂණයක් නැහැ. ගුරුත්වාකර්ෂණයක් නැහැ වස්තු වෙන වෙනම පාවෙනවා. ජීක සත්පුරුෂයෙකුට වටින දෙයක් වුණාට අසත්පුරුෂයාට බුදුම බයක් ඇති කරන දෙයක්. ඉතින් සද්ධාවෙන් වීර්යයෙන් සතියෙන් සමාධිය ප්‍රඥාවෙන් යන එක නම් මේ කාගේ කරන නැති කියන මොකද කරන්න ඕන කියන ප්‍රශ්නේ තියෙනවා. මේ කියන්නේ සංස්කාර ඒක සකස් කරන්න හදනවා සංස්කරණය කරන්න හදනවා ඉක්මන් කරන්න හදනවා. හැම දෙයකින්ම ආයසරය සංඛාර නැත්නම් සංස්කාර උපාදානයට වැටෙනවා. එහෙනම් මෙතෙන්ද එන කම්ම යෝගාවචරය කැස කරනවා. Java කරනවා. තොරණයක් ඇති කළ දෙනවා. ඊට පස්සේ කිසිම සංස්කරණයක් නොකර කිසිම ආලවට්ටමක් නොකර කිසිම හැඩගැස්මකට සකස් කිරීමක් නොකර මේ යන්නයි මම හිතනවා අමාරුම කොටස මෙතෙන්ට ගියා ඊට පස්සේ යමක් නොකර ඉවසිල්ලේ නොසැලෙන ගතිය මේක දිහා බලන ඉන්නවා කියනකොට යෝගාචර පුදුම ආධ්‍යාත්මයක් තියෙනුනේ කරා පුදුම ලැස්ති වියනක් ඕනේ දෙන්න. පුදුම විදියට ලක්ෂ කෝටි වාරයක් මේක වරද්දගෙන තියෙනවා. පළවෙනිතරේ කවදාකවත් මේක පාන්න බෑ. අනිවාර්යයෙන් මේක එනකොට කලබල වෙනවා, තක්මුක් වෙනවා, අරක කරන්න හදනවා, මේ කරන්න හදනවා, නැත්නම් වැරදුණයි කියලා හිතනවා, සැක කරනවා. මේ හැම එකක්ම කරලා කරලා කරලා Tamange මාද්දකීමෙන් තේරුම් අරගෙන ද්විතීය සතර තියනෙක් වෙන්න එපා අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා කියලා මේ පැවිදිතිය බොර කරන්න එපා. එතන කරන්නේ නොකර සිටීමක් පමණයි. යමක් නොකර සිටීම. මොන කරත් දෙන්නේ මේ පැවිදි බොර. අනාකූල ප්‍රය ආකූල. ඉතිපිටු බුදුරජාණන් අපේ ගෞතම සික් සර්වඥාන්සේ දෙවි. සියලු පුදුරම කියන සබ්බ භාවස්සා කරනවා. සියලු පපින් වැළකීම තමයි බුදුරුවන්ගේ පණිවිඩය. කුසලස්ස උපසම්පදා එතකොටයි ඔබට මේකේ තියෙන ප්‍රසාදමත් ඇතියි. ඒ කුසල් භාවයේ එළඹ වාසය කරන්න පුළුවන්. ඔබ මේක පවුරු ගන්න ගත්තොත් මේක කිසිම විඳනයක් සපක් නැහැ. වෙහස, දුක, තිගස්ම, කුතුහලය, බය, අසන්නගතය, පාළුගතය, කොම්මැලිගතය, තනිවෙච්ච ගතියක් නැහැ. ඉතින් මෙතෙන්ට ගිහිලා ඒක නා වේල් සංඥා පිළිබඳව මේ ඇති කරගත්ත එකලස සංඥා පිළිබඳව මේ ඇති කරගත්ත සමතුලිත භාවය සංඥා පිළිබඳව මේ ඇති කරගත්ත නිර්මල පිවිතුරු භාවය කෙලෙස් නැති භාවය හැඳුනුවේ නැත්තම් ඔත්තේ කැවිලකට තමයි පයි වැලිය මණිකට කැපුණා වගේ පොත්තට හැංගීමක් නැහැ වැලිකට ඇද්ද ගල්කට ඇද්ද හොඳ කුණු වරපෙන් බැල්ලෙයි නැත්නම් තර පාරට කලක් කැපුණා කියලා බැලලා දැන් ඕනිතෝගම ඕනම ආගමක් කෙනෙකුට පය වැදුනොත් අල්ලාහ් කියන. දෙයනාංශේ කියන අපි මොකද කියන අම්මා ලබන කරා. අම්මම රැකලා බයි. ඒ නෑ බෞද්ධයාගේ එකම ඇදහිල්ල. අනතුරුදී අම්මව දීපත් කරනවා. ඒකේ පොට්ටේකට වැණින් ගලක පය හැදුනොත් එහෙම අම්ම මතක් කරලා බැලේ. ඒ නිසා භාවනාවේදී මේක නොලැබපු කෙනෙක් ඉන්නයි කියලා මට හිතයි. මෙතෙන් ගියේ නැති කෙනෙක් නෑ කවුරක්වත්. නම් කවදාකවත් මෙතෙන් ගියාම මේ භාවනා කරන්නේ මෙතෙන්ද යණ්ඩයි කියන ඒ එල්ලේ ඒ යෝනිසෝමනසිකාරය ඒ නුවණින් මෙනෙහි කිරීම ඒ ඒ විප්ලවීය දර්ශනය නැති තාක්කයි. පයවෙනවා වගේ මත් පොට්ටේ කොට ගලක් මැණික් ගලක්. මනුෂ්‍යකම කියන්නේ තරමක් දෙයක්. ඒ නිසා අපි ක්‍රමයෙන් ක්‍රමයෙන් කරන්නේ රූපය පිළිබඳව ගිවන් පිළිම ගේන ගන්න. වේදනාව පිළිබඳ ගෙවක් කිලිමි කර ගන්නවා. සංඥාව පිළිබඳ ගෙවක් කිලිමි කර ගන්නවා. එතකොට සංස්කාරය කියලා කියන්නේ මේක මෙතෙන්ද ගියාට පස්සේ කලබල කරන්නේ නැතුව බලාගෙන ඉන්න ගතිය. එතකොට විඥාණයට බෙදන්න දෙයක් නැහැ. විඥාණය හැම වෙලාවෙම රජකම් කරන්න දෙකක් වෙන් කර දැක්වීම. ඒ සූත්‍ර තමයි පස්සේ ඩිවයිඩ් ඇන්ඩ් රූල් කියන එක අල්ලගත්තේ. විඥාණය ඊට කලින් පටන් ගන්න තිබෙරි. විඥාණය කරන්නේ ඔච්චරම තමයි. දෙක දෙකට බෙදුවා රණ්ඩු කෙරුවා. අපි හිතේ තියෙනවා මේ පසු කාලින ගණන් ක්‍රම හැදිලා ආචාර කරන චිත්තයි චෛසික 50ක්. ඔය 52 හැමදම යුද්ධ. කෙලස් කියලා පිට මොකක්වත් නැහැ. ඕක ඇතුළේම තමයි තේරෙම තියෙන්නේ. කුසල් කියලත් ඕක ඇතුළේමයි තියෙන්නේ. ඔය දෙකොල්ල ඇතුළේ තියෙන රණ්ඩුව තමයි තියෙන්නේ. ඒක හරියට කියනවා සිව දෙයියන්ගේ ගැටෙච්ච කෝණේ කියලා. ඒ සිව දෙයියන් මේ හරකෙක් එක්ක එතකොට ධන දෙයියෝ පොඩි පුතා උමීයේ කියන. ඒකත් රෙජ් එකේ දාන්න යනවා. එතකොට කතරගම දෙවියෝ මොන රෙද්දා. එම් ණය දාන තියන මීයයි නරයි තේ වෙන කන්ටක්. රෙජ් එකට. එතකොට මොනරත් තියවන්නේ. එක එකනගෙන පාක් කරන්නේ අතින්ද පහක් කරන පස්සේ උද්දී වෙනකන් මේ වි. වන්සිවදී යන්නේ ගැරේජ් එකේ එන්න බලන්න. ඒ වගේ තමයි අපි කුටිය ගත්තට පස්සේ මේක ඇතුලේ ඉන්න යුද්ධේ. මොකද දවල් 30 නොදකින් නොපතන් කියලා කියාගන්න බැරි හැටි තියෙනවනේ ඒක නොදකින් නොපතන් කියවෙනවා ඒ වෙලාව. කාටද හොම්බකට ඉවරට වෙන්න ගහන්න බැරි වුණා නම් ගහේ හීනෙන් ගන්න. ඉතින් උත්තේ වෙනකන් දත්ත කියලා. ඉතේ වෙනකන් දඟලනවා. ඉතින් නපුරු හීන දැක්කයි කියලා ඊට පස්සේ සාන්ති කර්ම කරනවා. හීන විසඳන්න යනවා. මේ කවුරු හරි ඇවිල්ලා මට මේ හීනේ මොනවාරි බය කළා කියයි. මේ දවල් යකාම තමයි එදේකෙක් මොකෙක් කරන්නේ. සංඥා අඩු කරන අඩු කරන ගියාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේ දවසකට එකතු කරන සංඥාවල කිසිම වග විභාගයක් නැහැ. එකතු කරන්න ගත්තාම තියෙන තණ්හාව කෙලවරක් නැහැ. මේ එකතු වෙච්ච ගමන්ම දෙක තුන වෙච්ච ගමන්ම මේ අතර වාද වෙනවා. මම ලොක්කාරය ලොක්කයි කියලා ඒකට අපි මාන්නේ කියනවා. මානිනොයි කියනවා. විඥානේ දොර ගොඩාක් නඩු නමුත් විවේක තැනකට ගිහිල්ලා තව දෙයක් ඉල්ලන්නේ නැති ප්‍රතික්ෂේප නොකරන සහ ප්‍රතිසංස්කරණය නොකරන මානසිකත්වයකදී විඥාණයට වැඩන්නේ. ඒක හරියට උසාවියේ බොහෝම ශ්‍රේෂ්ඨව ශ්‍රේෂ්ඨාධිකන උපාය නඩුකාරය එනවා. නමුත් තෝල් කයිකෝත් අවසරයි උගත් ස්වාමීන් වහන්සේ උගත් විනිශ්චයකාරයෙක් නඩුවක්වත් නැහැ කියලා. මොකක්ද අර යකි තියෙන නම්බුව? අත්ත පහක වැඩන්නේ. නඩු කරගෙන නම්බුව ඉන්නේ අපි ගහගත්ත තරම. පස්සේ නඩු වැඩි වෙන්න වැඩි වෙන්න ආශ්‍රේ ස්ථාන කරනවා. තයි දාගෙන කෝට් දාන V-shape බොඩි අරගෙන දොස්තර මහත්තයා ස්පිතාලට යනකොට කවුරු හරි කිව්වොත් ඇටෙන්ඩන්ට් කෙනෙක් සෑරට ලෙඩ කවුරක් අක්කයි කියලා. හැබැයි ඒක වෙන්න දෙන්නේ නැහැ ෆාමසිස්ට් වලින් ඉන්ඩස්ට්‍රි කොහොමද ලෙඩ හදනවා. දොස්තර දැක්කත් නෑ දොස්තර ඒකට තමයි මේ ජැකට් එක ගන්න කියලා. කොහොම හරි ලෙඩ අඩු වෙන්නේ නෑ මම මේ නිදර්ශනයකට කියන්නේ. ලෙඩ නැති දවසක් ආවොත් මොකද දොස්තරගේ තත්ත්වය? නඩු නැති දවසක් ආවොත් මොකද මිනිස්සු ඉස්තාරිකන මිනිස්සු කාර්යතුමාගේ තත්ත්වය? විඥානයේ තත්ත්වය. අපි කරන්න උදේදලා හඳගෙනකම් රූපහරහ නඩු. වේදනාහරහ නඩු. සංඥාහරහ නඩු. සංස්කාරහරහ නඩු. ඒව තියෙන තාකල් විඥානයේ තෙදවත්ව බලවත්ව බලයට අහුරු කිරීමක් කරනවා. බුදුසසුනට කියන්නේ විඥානයේ මේ කියන දෙකට බෙදලා ආණ්ඩු කරන ගතිය සහ මූලික අවස්ථාවාදී වෙන ගතිය දැනගන්න රූප පිළිබඳව නොසැලෙන මනසක් හදාගන්න. මේක සුකුම කරලා සුකුමතර තත්තරපත් කරලා පොඩ්ඩක් එකයින් කරපන්. වේදනාවල සැප දුක් දෙක මැද තියෙන අදුක්කම සුඛයට ඵලයක්. ඒක බෙදන්න කරන්න දෙයක් නැහැ. සංඥා නැති තත්ත්වයට ගෙනියන්න. ඒකල මේ අලුතෙන් පවුරු ගන්න එපා. මේක අලුතෙන් අලවට්ටම් දාන්න එපා. එහෙම මේ සත්‍ය තියෙන දැනකට බලන්න කොච්චර විඥානේ අසහනයටපත් වෙනද කියලා හින්දාලි දානවා කියලා. කොච්චර නිකන් සරුපලේ නූල කඩලා ගියා වගේ තේරෙනවද කියලා. කොච්චර නිකන් කැලේ කතරමං වුණා වගේ. මහමෝද කතරමං වුණා. කාන්තාරේ කතරමං ක්ලාන්ත හැදෙනවා. බය වෙනවා. සහලවනවා. විහුලනවා. වක්කාර වෙනවා. කරප්පන් වෙනවා. ඉතින් අපි කරන්නේ කරප්පම සනීප කරලා ආය විඥාණයට අර රජ පුටුව රඳන එක තමයි. ඒක නිසා ඒ මෙතනින් කරන්න හදන්නේ අපි විඥානේ මරන්න නෙවෙයි හදන්නේ විඥානේ තරම පෙන්නලා දෙන ඔබ නැටුවට පුතෝ ඔබ නටන්නේ රූප ගැන අපි කෑ කරමු. වේදනාවල සැප ප්‍රේෂර් ප්‍රින්සිපල් එක පිටිපස්සේ යන්න කියනවා. සංඥාවේදී තිරණාවකංශ BSc වෙන්න ගත්තොත්. එතකොට සංස්කාර වල මේ නිකන් ඉන්න බැරි කතියේ. මොනවා හරි අවශ්‍යම ලැජ්ජාවත් විඥානය මේකෙන් අමතර ලාභ ලබන නිසා මේවා පුළුවන් තරම් පොඩි වෙලාවකට හරි නතර කරන්න පුළුවන් ගතිය. පුත්‍රජානංශ පෙන්නන්නේ විපස්සනා ඥාන වැඩෙන්න වැඩෙන්න එන්නත් සමත භාවනාවේදී අරූප ධ්‍යාන වලට යන්නේ නැහැ. විඥානට ආහාර අඩු කරනවා. පොහොර අඩු කරනවා. අඩු කරලා පෙන්නනවා මැරෙන්නේ ඉස්සෙල්ලා මරලා පෙන්නනවා. මරණයට ඉස්සෙල්ලා විඥානට ආහාර නොදී අතාරිනවා. විඥානයේ දන්න දහකට දාන වංචනිකව ධර්ම හරහා ශරමාය විගති හරහා පුළුවන් තරම් ධර්ම දාන බුදු දන්ත ඔක්කොම මෙල්ල දෙලා මෙන්න මෙතෙන්දි පුතෝ මෙන්න මේ වංචනික ධර්මයේ වඳවලුද මෙන්න මෙතෙන්දි මේ ශාතගතිය මෙන්න මේ මායාවී ගතිය මේක ඔබේ දෝෂයක් නෙවෙයි ඒවට අයිතිවාසිකම් කියන්නේපා මෙයා දහංගට දානවා ඉඥාට ආහාර අඩු කරන අඩු කරන යන්න යන රූප වේදනා සංඥා සංස්කාර කියන වගේ ගති අඩු කරන අඩු කරන යනකොට විඥානයේ පුතුම විදිහට යාළු ස්වරූපේ මෙතන පෙන්නේ පච්චත්තික අවදක. Taman එක එකට හැදිච්ච. වැලිකෙලියේ පටන් ගන්න වදකෙක් තමයි රජුරෝ එවන්නේ. කියනවා දැක්කපු ගමන් මරපන් කියලා. ඒ නිසා අපි කරන්නේ හිමීට හිමීට හිමීට හිමීට අර රූප වල තියෙන උපාදාන ස්වરૂපේ වේදනා උපාදාන ස්වરૂපේ සංඥා උපාදාන ස්වરૂපේ සංස්කාර උපාදාන ස්වરૂපේ අඩු කරන්න අඩු කරන්න අඩු කරන්න මේ විඥානේ අසහනකාරී තත්ත්වේ විඥානේ කොට දාපු මාළුවෙක් වගේ සැලෙන්න පටන් ගන්නවා ඉදිරි ගහපත් දෙල්ලෙන්න බැරි ගංගේ ගහගෙන යන මිනිසෙක් වගේ විඥානේ බැගෑපත් වෙන්න පටන් ගන්නවා ඉතින් යෝගාවචරය ලෑචිලාගේ නැත්නම් දන්නේ නැත්නම් ඉක්මනටම විඥාණයට අත දෙනවා ආයි මා ලොවතුට දාන. නමුත් ආදී ගුණය නොසලෙන ගතිය උපේක්ෂා ගතිය පුරුදු කරන පුරුදු කරන අනේක කරනවා. දැන් තේරුම් ගන්නවා මේ සියල්ලෙම අපි කරන්නේ මේ මහවර. අර ගන්නා මේ මහවර කොටු කරමුද? දැන් ඔය කියන මේ භයානක වරකලි කියන්නේ ලෝකේ පාලනය කරන්නේ ඒගොල්ලෝ තමයි. ඒ හොරකල්ලි වල නායකයා මොන්නම තාලෙකින්වත් අල්ලන්නේ නැහැ. ඒගොල්ලෝ කුඩි හේ වාය ගන්නවා, වරුවේ කුඩියට වැඩ කර ගන්නවා. ඒගොල්ලෝ ඒගොල්ලන්ට මෙච්චර ගාණක් ගෙවනවා මේ මත් අපි මේ රටින් අරකට ගිහිල්ලා ගන්නවා. නැත්තම් මේ අවුදටින් ගෙනියනවා. අහුනොත් අය හඳුනන්න කරන්න වියක් කොහොමද කොන්ත්‍රාත් එක දුන්නේ කියලා දන්නේ නැහැ. අර මිනිස්සයා අල්ලනවා ඌ මරනවා. ඒ ඩීල් කරන මිනිස්සයෝ ට්‍රැෆිකින් වලට ඩීල් කරන මිනිස්සු 1000ක් ඇල්ලුවාට එයාට මොන්තරත් එක ජීප්පන සල් ගන්න බෑ. එනිසා දක්ෂ පොලිසිය කරන්න මොකද මිනිස්සු මරන්නේ ඩීල් කරන කට්ටිය අල්ලලා ඉර කරලා ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කර කර කර වට මිනිස්සු අහිංසකයි. මොකද මූලක තමයි දන්නේ යාන්ත්‍රණය. මිනිහා දන්නේ හොයන්නවා යනකොට යාන්ත්‍රණය ගැන තේරුමක් එනවා. මෙයාට කොන්ත්‍රාත් එක බාර දුන්නු සුපෝයිස කවුද කියලා. ඒ සුප්පයිසල 10 15ක් අල්ලන්න ඕනේ. ඒ කට්ටියගේ ඊටම කවුද කියලා දාන්න. ඒ ලීඩර්ස් සැතේන ගානක් අල්ලන්න ඕනේ අධ්‍යක්ෂ මණ්ඩලයල්ල. අධ්‍යක්ෂ මණ්ඩලේ කවුරුවක්වත් දන්නේ නැහැ ලීඩර් කවුද කියලා. ඔයගොල්ලෝ දැකලා ඇති ඔය ජේම්ස් බොන්ඩ් ෂෝස් වල පෙන්නනවා. ඒ නායකයාගේ මූණ පෙන්නන්නේ නැහැ. උකුසෙක් අතක ගා ඉන්නවා කඳ හරිය විතරක් පෙන්නනවා. බෝඩ් එකේ ඉන්නවා බෝඩ් එකට අර වැඩි කරපන් කියනවා කරන්න බෑ කිව්වොත් බොත්තමත් අද කරා ඒ මාසය පුටු පිටින් යට ගියා පුටු විතර පුටේ. ඒ බෝඩ් එකට බෑ මේ මිනිස්සයා කියන දේ බෑ කියනවා. බෑ කියනවා මේ ආරාධන දාන්නේ ඉන්න බෑ. අපි හිතමු මේ හා සමාන හැංගිලා ගත කරන හොරනායකයෙක් අල්ලගත්තට පස්සේ මොකද වෙන්නේ කියලා බලන්න. බලනකොට ਉਹ පොලිසිය නායකයෙක්. නැත්තම් ශ්‍රේෂ්ඨාධිපති. එහෙම නැත්නම් මේ සුභසීත අමාත්‍යංශය අමාත්‍ය. දැන් රෙජ්ජෙට වෙන වැඩක් වෙන්නේ පොත්තරේ දාන්නත් දැන් මොනවත් කරගන්න බුදුජානක කියන විඥානය හරියට අන්නර මැද ඉන්න එක වගේ රූප කොහොම පුළුවන් තරම් අල්ලගෙන අල්ලන කරකට වේදනාව ලස්සෙල්ලන්ට කල්ලගන්න සංඥා ටිකත් අල්ලගන්න විඥානයත් අල්ලගන්න අල්ලගත්තට පස්සේ මහා එකහුවෙනවා මායක අල්ලගෙන බලනකොට මෙතෙක් කල දරුවෙක් වගේ මගේ ආත්මය කියලා රැකපු එක. අපි මෙයාටයි කණ්ඩ දුන්නේ. මෙයාටයි වොන්න දුන්නේ. මෙයා තමයි නෑවේ. මෙයාගෙන් තමයි අපි ආඩම්බර වුනේ. නමුත් මේ මනුස්සයා බලනකොට මෙයාගේ වෙන්නම න්‍යාය පත්‍රයක් අපි හිතුවේ අතිශයකදී අමලියකදී අනේ අපිට උදව් වෙන්නේ මේ විඤ්ඤාණය කියලා. ඒක කිසිම දෙයක් අනුකම්පාවක් නැහැ. ඒක අපි අදිශිරේනකොට අමලියනකොට තවත් අමාරි අමලියකටපත් කරලා වෙහෙසටපත් කරනවා. ඒක හදන්නෙම අපි ලව જાති හෝ කරන්න පමණයි. විඥාණය අවශ්‍ය කරන පැවැත්ම පමණයි. කවදාකවත් නැවැත්මට කිසිම කාර්යයක් විඥානේ නැහැ. නිසා විඥානය අල්ලගත්තා. අපිට හඳුරන්න අමාරුයි. මොකද අපි ආකල්ප තියෙන හැමලා විඥානය කරන්නේ වටින දෙයක් කියලා. ඒ නිසා ඒ ආකල්ප වෙනස් කරලා මේ විඥානිකන මායාකාරයේ කොරනායකයෙක් පිළිත වැඩ කරන කෙනෙක් නෙවෙයි තියෙන ෂට මායල් ඔක්කොම කරන කෙනෙක් ඒ නිසා මේ මිනිස්සයා දැකගත්තත් ඒකට එයා හෙලි කරපු ගමන් එයාට ඉන්න බෑ කරන කංජල නායකයන් දඬුවම් කරන්න ඕනේ රටට හෙලි කරපු ගමන් ඉන්න බෑ ඒ නිසා විඥානය කරන මේ වැඩ ටික අල්ලන්න එයා කාර්ය බහුල කරලා බෑ කොටු කරන්න මේ කොටු කරන කරන යනකොට ඉන්න පටන් අර ගන්නවා. ඒක තන්නේ කර කෙලින්ම ගිහිල්ලා අල්ලන්න බෑ. රූප භාවනාව කායන ප්‍රශ්න ඉවර කරන්න. වේදනා භාවනාව වේදනාන ප්‍රශ්න පිළිබඳ සෑහෙන පරිච්ඡයක් තියෙනවා. ඒකට සංඥා සංස්කාර දෙව අවබෝධයක් ඇති කර ගන්න ඕනේ. අවබෝධය තේරෙන්නේ අපිට ඒ නිසසල බවහරහා. උද්දකලාවහරහා. එහෙම නැත්නම් විවේකයේ හරහා. හිතේ පිරිච්ච ගතිය හරහා. ඉතින් අපි එන ක්‍රම කරගෙන කරගෙන යනකොට දැනගන්න ඕනේ මේවා එන්නේ එන්නේ එන්නේ අර උපාදානයේ තියෙන දැඩි කර ග්‍රහණය කරන ගතිය. එන්නේ එන්නේ දියාර වෙන පටන් ගන්නවා. ඊ සයන්ටිෆිකට වචන ස්ප්‍රේ කරා. ඒක දැනගෙන ඉදිරියට යනකොට යනකොට තමයි Tamante විඥානය කොටු කර ගන්න පුළුවන් වෙන්නේ අපි ඔය මිනිපෙක්කොලදී කරපු සූත්‍රයේදී කිංසුක සූත්‍රයේදී ඒක නිරුපමාවක් වශයෙන් සර්වඥන්ද පෙන්වන නගරයේ මැද ඉන්න මැද සංදිස්ථානයේ විඥානේ ඉන්නවා දොටුපාලයක් ඉන්නවා ගෝක් නගර පිරිසිදුයි ලස්සනයි නමුත් මේ පාරේ ඵලයන් අතුරු පාරවල යන්න බෑ ගියොත් හතරමං අන්දයක් අපි හතරමං අන්දේ ඉන්නවා නගරාධිපති කියලා ඒකට ගේට්ටුවක ඉන්න මිනිහා තමයි සතිය හතරමං අන්දේ තමයි හතරම ධාතු ඉතින් අපි අතරමැදදී අතුරු විදුල යන්න ගියොත් හතරමං අන්දේ හම්බෙන්නේ නැහැ අපිට නගරාධිපති හම්බෙන්නේ නැහැ. මොකද නගරේ ලස්සන. නමුත් ගේට්ටුවේ ඉන්න සතිමත් සති පාලකයා දොරට පාලක හැපේටම පාලකේ. නමුත් අපිට මතක නැති අපි ආවේ මේ නගරාධිපති අල්ලන්න කියන එක එතකොට අතරමං වෙනවා. ඒක නිසා අපිට සතිය දෙන පාර හරිපාර. හිතලා ගන්න පාට අනිවාර්යයෙන්ම බලන්න පාර. ඒ කියන්නේ හැකීක්මන සතිය ඊටවල එවනත් සතිය ඉස්තර කරන සතිපට්ඨානය ඇති කරන්නේ කන්න සතියක් ඇති කරන සුපතිච්ච සතියක් ඇති කරන වේකුල සතියක් ඇති කරන සතියට දෙන්න ඕනේ වැඩි සතිය කියන පාර්ශ්විකේ කියහම මේ ටික කරගෙන යන්න ඒක නිසා රූපෝණින් වෙමුණාට උපාදාන ස්කන්ධ වල ධර්මයේ හරි රසයි ධර්මයේ හරි ගැඹුරුයි නමුත් මූලික අර රූප පදාන රූප ස්කන්ධය පිළිබඳව සත්‍යමත් වෙන්නේ නැතුව මේකට සුදුසුකම් ලබන්නේ ඒ සමේව දැනගත්ත පළියට කොහොම කරන්න දැනගෙන කටපාඩම් කරගෙන ඉන්න ඕනේ කියන හැඟීමක් බයක් ඇති කරන නරකයි. ආනාපාන සති කියන ආයෝ කොටබ රූප ධාතු අල්ලගෙන හොඳට සතිය වඩා ගත්තට පස්සේ සතිය චුක්ති කරලා වෙනවා. මේ කෙරෙන හරියක් මේ පෙන්ලා දීලා තියෙන. නමුත් ඒක එතන එතන අගයාගතරය කළොත් යෝගාවචරයට දුරට වේදලා නගරෙ මැදට පිටතියි. ඒක නිසා හඳුවට මතක තියාගන්න මේකේ සෑහෙන කොටසක පරිචයක් මෙතන ඉන්නේ සෑහෙන පිරිසකට තියෙනවා. ඉතුරු ටිකේදී සතිය වැඩෙන්නේ මොන ක්‍රමයකද ඉච්චරයි කමඨාන් සුද්ධ කරන්න කියලා වැඩි. සතිය කැඩෙන දෙයක් තියෙනවා නම් ඒක වැරද්දක් කියලා. ඒ නිසා සතිය තව තවත් දියුණු කරන්න අනිකුත් ඕන කපකිරීමක් කරන්න. ටිකෙන් ටික. එතකොට තමන්ටම ක්‍රමසාවිදී සිහිපත් වෙනවා. ඉතින් දවසේ ධර්ම දේශනාව ශීල දිනාගේ මේ සත්‍ය මේ විදිහට සිදු කර ගැනීමට සුපතිත්ත කර ගැනීමට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර ශීල දිනාටම කරසි මුදා වේවා කියන ප්‍රාර්ථනාව. ඉතින් අපි මේක අවස්ථාවක් කරගන්නවා එත්තවට අචාතිගත සත්‍යනාස්මි කිරීමේ සියලු දෙනාටම පින්කමති පෙනීම පිණි උදව් කරපු සියලු දෙනාටම පින්කම් දීමට ඥාතින් ජීවත් කර ගැනීමට සහ අපේ අපේ ප්‍රාර්ථනාව නැත්නම් අපේ අපේ අවසාන එල්ලේ ජීවත් කර ගැනීමට එය දාසුන් අපි තාතාජාති ගාථා සත්‍යනාම පිළිගන්නවා එතාවතාච ගම්බීති සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා නමෝදන්තු එතාවතාච ගම්බීති සම්පතං පුඤ්ඤ සම්පතං Thank you. ආකාශත්තා චුම්මත්තා දීවානාගාමහිතිකං පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දීවානාගාමහිතිකං පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තාච බුම්මත්තා දීවානාගාමහිතිකම් පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු මං පරං ඊතං හෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඊතං හෝ ඥාතිනං හෝතු සුඛිතා ඉදං යෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාතමෝ හෝතු ආවිනිපානපත්ත්‍ය සාදු සාදු සාදු සුපච්චේතෝ සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදිතබ්බං සාදු අනුමෝදාමි කමානි කනිතබ්බං සුපති සුපතිත සුපතිත අභිවාදන සීලිස නිච්ඡං වර්ධා පචායිනෝ චක්කාරෝ ධම්මා වද්දන්ති ආයුවන්ෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සබ්බ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti කිමිනාති සමිච්ඡතු සුඛී